බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණයකටත් සම්බන්ධ වෙන සමාජ තුළ මතභේදයක් හැටියට එක එක්කෙනා එක එක මතවල ඉන්න කාරණාවක් අපිට එකිනෙකාගේ මත ඔස්සේ නැතුව බුද්ධ දේශනාව ඔස්සේ විසඳ ගන්න තමයි කල්පනා කළේ. මොකද්ද මේ කාරණාව? දෙවියන්ට පින් කරන්න පුළුවන්ද බැරිද? ඔව්. පින් කරන්න බෑ කියලා එක මව් කෙනෙක් මතක් කළා. ඔබ මා හිතනවා බොහෝ දෙනෙක් අතර පින්වත්නි මේ කාරණාවට විවිධ අදහස් තියෙනවා. ඒ නිසා මම ඔබෙන් ඔබ දරන අදහස අහන්නේ නැහැ. අපි දන්නවා පින්වත්නි බොහෝ දෙනෙක් කියනවා මෙහිම කාරණයක් වැඩි පිරිසකගේ අදහස තමයි දෙවියන්ට පින් අනුමෝදන් වෙන්න පුළුවන් පින් කරන්න බෑ ඒක තමයි අපේ තීරණය මේ කාරණාව විසඳාගත යුතු අත්‍යවශ්‍ය හේතුවක් තියෙනවා. හේතුව අවසානයේදී ඔබට මතක් කරන්න. අවශ්‍ය නෙමේ අත්‍යවශ්‍ය. එතකොට පින්වත්නි මේ දෙවිවරු සම්බන්ධව පින් කරන්න පුළුවන් ද බැරිද කියන එකත් සමග මම බලාපොරොත්තු වෙන ඔබට කියලා දෙන්න. නිර්වාණ අවබෝධයට පත්වන්නේ මනුස්ස ලෝකේ පමණක්ද? මනුස්ස ලෝකෙන් එහා පුළුවන්ද? සහ දෙවියන්ට සහ බ්‍රහ්ම ලෝකේ ඔය හැම ලෝකෙකම බුදවරු පහළ නොවි මනුස්ස ලෝකෙම පමණක් බුදුරජාණන් වහන්සේලා පහළ වෙන්නේ ඇයි කියන එක අපි සාකච්ඡා කරමු. ඔබ මේ මාතෘකාවට කැමතිද? හොඳයි. බුදුරජාණන් වහන්සේගේ කාලේ තථාගතයන් වහන්සේගේ ගිහි ජීවිතයේදී බෝසතාණන් වහන්සේව ඉදිහරි සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේව හරි එහෙම නැත්නම් ගෞතම බුදුරජාණන් වහන්සේව වැඩේ ඉදිහරි උන්වහන්සේව ඇසුරු කරපු උන්වහන්සේගේ ජීවිතයට සම්බන්ධතාවයක් තදින්ම තියෙන අපි කවුරුත් හොඳට අහලා තියෙන අශ්වයෙකුගේ නමක් කියන්න බලන්න. කාන්තකාශ්‍යප ඔය කාන්තකාශ්‍යය පින්වත්නි ඔබට මතකයි හොඳටම බෝසතාණන් වහන්සේ සඳහා තමන්ගේ අතින් කෙරෙන්න ඕන යුතුයකමක් කරා අබිනිෂ්ක්‍රමණයේදී ඒ යුතුයකම කරලා ඒ අශ්වයා මැරුණා යම්කිසි ගම් ඉවරකදී අපිට මතකයි කියන්න බලන්න මොකක්ද ගම් ඉවරේ නිරංජරා ගංගිවුර. කවුද කිව්වේ නිරංජරා ගංගිවුර කියලා? එහෙමයි අපි ඉස්කෝලේ දහම් පාසල ඉගෙන ගත්තේ නේද? පින්වත්නි නිරංජරා ගඟ තියෙන බුද්ධගයාව පැත්තේ. දැන් මේ අබිනිෂ්ක්‍රමණයේදී එතකොට ඇවිල්ලා ඒ ගඟ තරණය කළේ අර එහි කපිලෝස්තුවේ ඉඳලා බුදගයාව පැත්තටම ඇවිල්ලාද? ඒ ගංගාවේ නම අනෝමා ගඟ. මොකද්ද? අනෝමා ගඟ. නිරංජරා ගඟ කියලා කියන්නේ පින්වත්නි කිරිපිඬු වළඳල ඉවර වෙලා පාත්‍රයේ උඩුගම්බලා පා කරපු බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධත්වයට උපකාර සලසපේ මහා බෝධිය ළඟ තියෙන ගඟ. ඒක තමයි නිරංජරා ගඟ. එහෙනම් මුකෙන්ද අශ්වය පැන්නේ? අනෝමා ගඟෙන්. දැන් ඔය අනෝමා ගංයුරේ මට ගඟ ගැන මාතෘකාවට අදාළ නැහැ. නමුත් මම මේකත් විසඳලා දෙන්න ඕනේ හින්දා එහෙම කිව්වේ. ඔය අනෝමා ගන්තිරේ පින්වත්නි කන්තක අශ්වය මැරුණා. ලය පැලෙලා. ඔබ දන්නවා. ඊට පස්සේ මොකද උනේ අශ්වයට? ඊට පස්සේ වෙච්ච දේ තියෙනවා කුද්දක නිකායේ විමානවත්ව වල. ඒකේ හරි අපූර්වට මෙහෙම සිදුවීම තියෙනවා. දවසක් පින්වත්නි මුගලන් මහරහතන් වහන්සේට හිතෙනවා දෙව්ලොව පැත්තේ පොඩ්ඩක් වඩින්න ඕනේ කියලා. ඒ වැඩියට පස්සේ උන්වහන්සේට හම්බෙනවා කන්තක දිව්‍ය පුත්‍රයව. හරි අපූර්ව ආශ්චර්ය ජීවිතයක් තීච කෙනෙක්. ඉතින් ඇහුවා ඔබට මෙච්චර ආශ්චර්ය කොහොමද සැප සම්පත් ලැබුණේ? කිව්වා ස්වාමීනි මම කලින් ජීවිතේ මනුස්ස ලෝකෙක හිම ඉඳලා පින් කරගෙන ආපු කෙනෙක් නෙමෙයි කිව්වා. මං කලින් ජීවිතේ අශ්වයෙක් මගේ නම කන්තක මම මේ විදිහට බුද්ධත්වයට පත් වෙන බුදුරු කෙනෙකුට යම්කිසි බුද්ධත්වයේ සඳහා උපකාරයක් කළා. අබිනිෂ්ක්‍රමණයේදී. ඒ උපකාරයේ පිනටයි කිව්ව මම මේ විදිහට දෙව්ලොව ඉපදුනේ. ඊට පස්සේ මුගලන් ස්වාමීන් වහන්සේ අහනවා හරි එතකොට දැන් දෙව්ලොව ඉපදුනාට පස්සේ බුදුරජාණන් වහන්සේ හම්බුනේ නැද්ද? දැන් හම්බෙලා තියෙන්නේ ගිහි ජීවිතේදීනේ. හම්බුනේ නැද්ද කියලා හෙව බුදුනාට පස්සේ කිව්ව ස්වාමීනි මට දවසක් හිතුණා බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න යන්න මං ගිහිල්ලා උන්වහන්සේත් එක්ක කතා කරා බුදුරජාණන් වහන්සේ බොහොම සුහදව මාත් එක්ක ඒ වෙලාවේ පෙර විස්තරත් කතා බහ කරලා ඊට පස්සේ උන්වහන්සේ මට ධර්මයේ දේශනා කළා ස්වාමීනි එදා මම මේ ධර්මය අහලා නැගිට්ටේ සෝතාපන්න ශ්‍රාවකෙක් වෙලා කිව්වා. ඉතින් මේක පෙළේම සඳහන් වෙන එකක්. සම්පූර්ණයෙන් බුදු දේශනාව තුළ තියෙන කාරණය කුද්දක නිකායේ විමානවත් තුළ කන්තක දිව්‍ය විමානවත්වයේ තියෙන පින්වත්නි. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබත පරාමාස කියන සංයෝජන තුනම මං දුරු කළා කියලා තියෙනවා. දැන් ඔබ මෙහෙම කියන්න කන්තක දිව්‍ය පුත්‍රයාගේ ජීවිතය ගත්තොත් එයාගේ සංසාරේ ජීවිත වලින් අපි දන්නේ ජීවිත කීයක්ද? ඔය කතාවත් ඇතුළු කොට දෙකයි. එකක් තිරිසං ආත්මික අනික දිව්‍යාත්මික. අපි දන්න එයාගේ සසර ගමනේ මනුෂ්‍ය ආත්මයක් ගැන තියෙනවද? අපි දැනට ඔය කතා දෙක තුල දන්නේ නැහැ නේ. එතකොට පින්වත්නි මනුෂ්‍යාත්මයක් ගැන හෝඩුවාවක් නැතුවතන තිරිසං ආත්මයෙන් දිව්‍යාත්මයකට ගිය මෙයා සෝතාපන්න වුණා. එහෙනම් ඔබ මට කියන්න දෙව්ලොව සෝතාපන්න වෙන මගපල් ලබන ශ්‍රාවකයන් ඉනවද නැද්ද? ඉන්නවා. මාතෘ දිව්‍ය රාජ්‍ය ඔබට මතකයි? සක්‍ර දේවේන්ද්‍රය මේ වගේ සෝවාන් වෙච්ච තව තව එක එක මාර්ගඵල ලැබපු ශ්‍රාවකයෝ ගැන ඕන තරම් දේශනා තුල තියෙනවා. අපි දැන් මේ දේශනාව යම්කිසි දුරකට යනවා කන්තක දිවි පුත්‍රයත් මුල් කරගෙන මම ওই සෝතාපන්න වෙන කෙනෙක්ම මෙතෙන්ට ගත්තේ පින්වත්නි දෙයක් පැහැදිලි කරලා දෙන්න මොකද්ද ඔබ දැන් පිළිගන්නවා සෝතාපන්න වෙන්න පුළුවන් දෙව්ලොව කියන එක. එතකොට මන්ට කියන්න සෝතාපන්න කියන නමේ තේරුම ඔබ දන්නවද? මොකද්ද සෝතාපන්න වෙනවා කියන්නේ? සෝත කියන වචනේ තේරුම් ගොඩාක් තියෙනවා. සමහරවිට චක්කු සෝත ගහන જીවහ කියද්දී සෝත කියන කනට. මෙතනදී සෝත කියලා කියන්නේ මොකද්ද කියලා අපිට ඕන තේරුම නැතුව බැලුවොත් බුද්ධ දේශනාවේ තියෙනවා සෝතාපට්ටි සංයුත්තේ සංයුතනිකායේ පහේ තියෙනවා සාරිපුත්ත සන්නහන්සේයි බුදුරජාණන් වහන්සේ අතර සිද්ධ වෙච්ච සාකච්ඡාව. ඒකේ තියෙනවා පින්වත්නි සරියුත් ස්වාමීන් වහන්සේ අහනවා ස්වාමීනි මේ සෝත සෝත කියලා කියනවා සෝතාපන්න සෝතාපන්න කියලා කියනවා මේකේ තේරුම මොකක්ද කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ දලා සාරිපුත්තු සෝතාපන්න කියලා කියන්නේ සෝතේට ආපන්න වෙනවා කියන එකයි. සෝත කිව්වේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට කියන නමක් කිව්වා. ඒතර ආපන්න වෙනවා කියන්නේ පැමිණෙනවා. එහෙනම් සෝතාපන්න වෙනවා කියන්නේ මොකද්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමිණෙනවා. කන්තක දිවි පුත්‍රයා සෝතාපන්න වුණා කියලා කියන්නේ කන්තක දිවි පුත්‍රයා මොහොකට දෙතොට පැමිණියේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමිණියා. ආර්ය අෂ්ටාංගික මාර්ගයට සෝතාපන්න වීමත් එක්ක පැමිණුණා කියන්නේ එයින් එහාට පින්වත්නි අරහත්ත්වේ දක්වාම ගමන් කරන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගේ. අරහත්ත්ව කියන්නේ මොකද්ද? ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගේ පරිපූර්ණ කරගන්න එක. ඕක තමයි කතාව. දැන් එහෙනම් කන්තක දිව්‍ය පුත්‍රයා අද මැයි 17 මේ වෙනකොට මොන මාර්ගය තුලද තමන්ගේ ජීවිතය ගෙවන්නේ? ආර්ය අෂ්ටාංගික මාර්ගයට අනුව. එතකොට පින්වත්නි ආර්ය අෂ්ටාංගික මාර්ගයට යම්කිසි කෙනෙක් පැමිණියා කියන්නේ අංගුත්තර නිකායක දේශනාවක තියෙනවා මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අංග වඩනවා නම් ඒ හැම කරන කියන සිතන සියලු දේත් එක්ක පුඤ්ඤාභි සන්දෝ කුසලාභි සන්දෝ. පින් ගඟක් ගලනවා කුසල් ගඟක් ගලනවා කියනවා. ඈ ඒ කියන්නේ පින්වත්නි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ හැම අංගයක් තුළම සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා ආදී මේ හැම අංගයක් තුළින්ම ජීවිතය තුළ පින් ගඟකුයි කුසල් ගඟකුයි දෙකම ගලනවා කියපුවා. එහෙනම් දැන් කියන කාන්තක දෙවි පුත්‍රයා ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමිණියා නම් එතුමා තුලත් පුඤ්ඤාභිසන්ද කුසලාභිසන්ද පින් ගඟක් කුසල් ගඟක් ගලයිද නැද්ද ගලනවා ඕනේ නෙමෙයි <laughs> එතකොට දැන් ආර්යෂ්ටාංගික මාර්ගයේ පින්වත්නි අංග 8 ස්කන්ධ තුනකට බෙදෙනවා මුළු අංග 8ම කොටස් තුනකට කොහොමද කොටස් තුනට බෙදෙන්නේ දැන් පළවෙනි අංග දෙක සම්මාදිට්ඨි සම්මා සංකල්ප ඔය අංග දෙක බෙදෙනවා ප්‍රඥාව කියන කොටසට. ඒ දෙක දියුණු කරනවා කියන්නේ එයා දියුණු කරන්නේ ප්‍රඥාව. ඊළඟට සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව. ඔය තුන දියුණු කරනවා කියන්නේ එයා දියුණු කරන්නේ සීල. සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. ඔය තුන දියුණු කරනවා කියන්නේ එයා දියුණු කරන්නේ සමාධි. දැන් එතකොට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අංග 8 කෙනෙක් වඩද්දී එයා වඩන්නේ සීල සමාධි ප්‍රඥා ওই තුන තමයි දිනු කරන්නේ යම් කෙනෙක් සීල සමාධි ප්‍රඥා වඩනවා කියලා කියනවා නම් එහෙනම් එයා වඩන්නේ මොකද්ද ආර්ය අෂ්ටාංගික මාර්ගය හොඳයි එහෙනම් දැන් ඒ අනුව කියන්න කන්තක දිව්‍ය පුත්‍රයා අපි කතානායකයා කරගත්තේ එයාව අනිත් අයත් එක්ක එක්ක ගලප ගන්න කන්තක දිව්‍ය පුත්‍රයා එහෙනම් ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමිණියා ආර්ය අෂ්ටාංගික මාර්ගේ වඩනවා කියලා කියන්නේ ඒකේ තේරුම කන්තක දේවපුත්‍රයා සීල සමාධි ප්‍රඥා වඩනවද නැද්ද? වඩනවා. එතකොට පින්වත්නි දෙව්ලොව සෝතාපන්න වෙන්න පුළුවන් නම් එහෙනම් ඒකේ තේරුමම මොකද්ද? සීලයට පැමිණියා. සමාධියට පැමිණියා. ප්‍රඥාවට පැමිණියා. ඒ මග වඩනවා. ඒකයි ඒකේ තේරුම. දැන් අපි මේවා එකින් එක ටිකක් හිතමු. සීලය ආරෂ්ඨාංගික මාර්ගය තුල සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියන අංග යම් කිසි දෙවියෙක් වඩනවා නම් පින්වත්නි ඒ දෙව්ලොව සීලයට එහෙම ඉඩක් තියනවාද? ඒ කියන්නේ දේශනා තුල තියනවාද? දැන් ඔය බිම්බිසාර රජතුමා ඔබ හොඳටම දන්නවා. එතුමාව තමන්ගේම පුතා අතින් ඝාතනය වුණා. අජාසත් අතින්. ඊට පස්සේ බිම්බිසාර රජතුමා ගිහිල්ලා ඉපදුනේ කොහෙද? දෙව්ලොව ජනවසබ කියලා දිව්‍ය බලසම්පන්න යක්ෂයෙක් වෙලා. දිව්‍ය යක්ෂයෙක් කියලා කියන්නේ දෙවියෙක්. දෙව්ලොව යක්ෂ කොට්ටාසයක් ඉන්නවා. ඒ දෙව්ලොව ඉන්න යක්ෂ කොට්ටාසේ බොහොම සැප සම්පන්ත සැපට ඉන්න දෙවියන් අතර බලයක් ඇති පිරිසක්. තේජවන්ත පිරිසක්. ආන්ගේ කෙනෙක් වෙලා තමයි බිම්බිසාර රජතුමා ඉපදුනේ. එතුමාගේ නම ජනවසබ මේක තියෙන්නේ පින්වත්නි දිගනිකායේ දේශනාවක. එතකොට දැන් මේ ජනවසබ මොකද කළේ? එයාගේ නමින්ම සූත්‍රය තියෙනවා. ජනවසබ දවසක් බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න ඇවිල්ලා දෙව්ලොව විස්තර කතා කරනවා. ඒ කියන්නේ මේ බිම්බිසාර රජතුමා. එයා කියන හරි අපූර්ව කතාවක් ස්වාමීනි අපි හැම 15ක පොය දවසකම සිල් සමාදන් වෙනවා කියනවා. එතකොට දෙව්ලොව එහෙම සිල් ගත්තට පස්සේ මෙයා කියනවා ස්වාමීනි බ්‍රහ්ම ලෝකේ ඉඳලා සනන් කුමාර කියලා බ්‍රහ්ම රාජයෙක් කෙනා පුදුම ධර්මකතික බ්‍රහ්මයෙක්. දෙව්ලොව හරි ප්‍රසිද්ධයි මේ සනන් කුමාර බ්‍රහ්මයව. මෙයා ඇවිල්ලා ස්වාමීනි අපිට පොය දවසේ සිල් ගත්තම දෙවිවරුන්ට ධර්මය කියා දෙනවා කියෝ. බ්‍රහ්ම ලෝකේ ඉඳලා ඇවිල්ලා එතකොට දැන් මේ දේශනාව මේක කියන්නේ කවුද සෝතාපන්න වෙච්ච බිම්බිසාර රජතුමා ජනවාසබ දෙවිය දෙවියෙක්ව ඉපදලා ඇවිල්ලා. එතකොට පින්වත්නි සෝවාන් වෙච්ච කෙනෙක්ගේ වචන කවදාකවත් බොරුවක් කේලමක් ආදී වැරදි වචන පිට වෙන කටක් නෙමෙයි සෝවාන් වෙච්ච කෙනෙකුට තියෙන්නේ. එහෙනම් දැන් මෙයා කියනවා නම් දෙව්ලොව සිල් සමාදන් වෙනවා කියලා අෂ්ටාංග පෝසත සිල් සමාදන් වෙනවා කියලා දෙවියන්ට සීලය රැකීමේ පසුබිමක් දෙව්ලොව තියනවද නැද්ද? තියෙනවා. අටුවාවේ තියෙන එක තැනක සුධර්මා දිව්‍ය සභාවේ දෙව්ලොව සක්‍ර දේවේන්ද්‍රයාගේ සුධර්මා කියන බිසව නමින් සකස් වෙච්ච ඒ දිව්‍ය සභාවේ එක මාසයකට භාවනා වැඩසටහන් 8ක් කරනවා කියලා. එක මාසයක් තුළ. එතකොට දෙවිවරු පින්වත්නි එහෙනම් ඒ විදිහට ධර්ම වැඩසටහන් එක්ක සීල සමාදානෙත් ඒත් එක්ක ඕන තරම් එකතු වෙනවා අපි මෙහි මේ හිතාගෙන ඉන්නේ දෙවරු නිකන් ඔය ක්ලබ් වල ඉන්න අය වගේ කියලානේ නේද ඒ වුණාට ඔය මේ මේ ධම්මසරණ විහාරයේ මේ ධර්මශාලාව එකතු වෙච්ච විදිහට දෙවියනුත් එහි සුධර්මා දිව්‍ය සභාව එකතු වෙනවා සිල් සමාදන් වෙනවා එතකොට දැන් ඔය වගේ සිද්ධි තව ඕනතරම් දේශනායක උදාහරණ තියෙනවා මේ ලොකු කතාවකට ආයතු හින්දා කියාගෙන කියාගෙන යන්නේ එක උදාහරණයක් වගේ දෙමින්. දැන් ඔබ හිතන්න එතකොට දැන් සීලේ හරි සීලේ එහෙම දිනු කරන අය ඉන්නවා. සමාධියට ඉඩක් තියනද දෙව්ලොව? දෙව්ලොව භාවනාවේ සමාධියට පැහැදිලිවම අවස්ථා තියෙනවා කියලා තේරුම් ගන්න මම එක සිද්ධියක් කියන්නම්. සංයුතනිකායේ පින්වත්නි එකේ තියෙනවා දේවතා සංයුත්තේ කියලා. මේ දේවතා සංයුත්තේ දෙවිවරු අරබයා වෙච්ච දේශන තියෙනවා. මේකේ එක දේශනාවකට පාදක වෙච්ච අපූර්ව කතාවක් තියෙනවා. ඒ තමයි මේ එක ස්වාමීන් වහන්සේ නමක් බුදුරජාණන් ජීවමානව ඉද්දි වෙච්ච දෙයක්. ඒ ස්වාමීන් වහන්සේ කැලෑවක ගහක් යට භාවනා කරගෙන හිටියා. උන්වහන්සේගේ හිත වැඩුණා. ස්වාමීන් වහන්සේ හොඳට සමාධිමත් සිතකට දැන් භාවනා මනසිකාරය ගෙනහිල්ලා හොඳට සමාධියක ඉන්න අතරේ අපවත් වුණා. අපවත් වෙලා මෙතන මේ මැරිච්ච කය පින්වත්නි භාවනා ස්වරූපෙන් එහෙමම තියෙද්දී ස්වාමීන් වහන්සේ දැන් ඉපදුනේ කොහෙද දෙව්ලොව? දෙව්ලොව දෙවියෙක් වෙලා උපදිනකොට ඔබ දන්නවා දෙව්ලොව සාමාන්‍යයෙන් චුත වෙන හැටි උපදින හැටි කොහොමද ඕපපාතික ක්‍රමයට තමයි උපදින්නේ. ඕපපාතික උපදිනවා කියලා කියන්නේ අපේ වගේ මාස ගාණක් මව්කුසක් ඇතුලේ හෝ නැත්නම් බිත්තර ඇතුලේ කාලයක් ඔයගේ ගෙවෙන්නේ නැහැ. ක්ෂණිකව මුළු ශරීරෙම පහළ වෙනවා. දැන් මේ අපවත් වෙච්ච ස්වාමීන් වහන්සේත් පින්වත්නි දෙව්ලොව ඉපදුනා ඒ ක්ෂණේම අසුරක් ගහන සැනින් එහි ඉපදිලා ඉවරයි. මේ අපවත් වෙනවත් එක්කම ඉපදුනේ කොහොමද? මෙතන හරි පුදුම වැඩක් උනේ. මෙහි අපවත් වෙනකොට ශරීරය යම් හැඩයකටද තිබුණේ ඒ හැඩේ එහෙම්මම දෙවලව ඉපදුණා. අර භාවනා කරමින් හිටියේ කකුල තියන් හිටිය විදියට අත තියන් හිටිය විදියට එහෙම්මම දැන් අර එහෙ ඉපදුනේ. අනිත් ප්‍රස් වටිනා මෙතන විශේෂත්වය තමයි පින්වත්නි මෙහි අපවත් වෙනකොට සිත තිබුණේ යම් විදිහකටද ඒ සිතේ සමාධිමත් බව එහෙමම හේ ඉපදුණා ලැබුණා එතකොට මෙතන නිකන් ඔබ හිතන්න භාවනා මානසිකාරයට උදාහරණයකට ගත්තොත් එහෙම මෛත්‍රී සමාධියක් වැඩුවා කියලා. ඒතර මෛත්‍රී භාවනාවේ අපි හිතමු සියලු සත්වයෝ සෝපත් වෙත්වා කියමින් වැඩුවා කියලා. එතකොට දැන් අරහේ උපදිනකොට උනේ මොකද්ද? නිකන් හිතමු මෙහි සියලු සත් කියනකොට මැරුණා. හරි? සියලු සත් කියලා මෙනෙහි වෙනකොටම මෙහි පණ ගියා. අරහේ උපදින්නේ කොහොමද ඒත් එක්කම වයෝ සෝපත් වෙත්වා. <laughs> හරිද? ඒක තේරුම් ගන්න මේකේ කන්ටිනියු වෙච්ච විදිය. එතකොට පින්වත්නි දැන් එහි සමාධිමත් සිතකින් ඉපදුනා කියලා කියන්නේ ඒක දිගටම අඛණ්ඩව සමාධිය පැවතුනා කියලා කියන්නේ දෙව්ලොව එහෙනම් සමාධියට ඉඩක් නැද්ද? නොතිබුණා නම් කන්ටිනියු වෙයිද? කන්ටිනියු වෙන්නේ නැහැ. ඒක දිගටම යන්නේ නැහැ. එතකොට පැහැදිලි එතන තව හරි ලස්සන වැඩක් වෙනවා. ඒ කියන්නේ දැන් උන්වහන්සේ භාවනා කරනවා දැන් මේ ඉපදිච්ච ගමන් දෙවියක්. මේ දෙවියා භාවනා කර කර ඉන්නකොට දෙවියව සතුටු කරන්න පිනට පහළ වෙච්ච දිව්‍යාංගනාව ටික ඇවිල්ලා කතා වෙනවා මේ මොකද මේ ආපු ගමන් භාවනා පටන් අරන් ඊට පස්සේ දිව්‍යාංගනාව ටික ටිකක් වෙලා යනකොට තේරුම් ගත්තා මෙයා තාම හිතාගෙන ඇත්තේ මනුස්ස ලෝකේ තාම මේ පැවිද්දෙක් හැටියට භාවනා කරනවා කියලා අපි මෙයාගේ ඇස් ඇරෙප්පු ගමම්ම එයා අර සර්ප්‍රයිස් වෙනවා වගේ කියලා දෙවරු පොඩි වැඩක් කරනවා දිව්‍යාංගනාව ටික කණ්ණාඩියක් ගේනවා පින්වත්නි මෙයාගේ ඉස්සරහට දෙවියා ඉස්සරහට කණ්ණාඩිය ගෙනල්ලා තියලා දෙවියංගනාව කීප දෙනෙක් කණ්ණාඩිය අල්ලන් ඉද්දී එක දෙවියංගනාවක් ඇවිල්ලා ඔළුව අත ගාලා මේ දෙවියාගේ ඇස් දෙක අරින්න සලස්සනවා කියන කතා කරනවා කතා කරනකොටම අර දෙවියා භාවනාව නවත්තලා ඇස් ඇරලා බැලුවා බලද්දි පින්වත්නි කණ්ණාඩියෙන් එකපාරට තමන්ව දැක්කා දැන් තේරුණා මං අපවත් වෙලා දෙව්ලොව ඇවිත් කියලා. මේ භාවනාව අතර වෙච්ච දෙයක් දැනන් හිටියේ නැහැ. මේ දැන් මේ දෙවියට හරි දුකයි. මේ තමන් පැවිද්දෙක් වෙඳලා මනුස්ස ලෝකේ එහෙන් අපවත් වෙලා ආවිස අවසන් වෙලා මෙහි ආවනේ කියලා දුකට මොකද කළේ? බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න ගිහිල්ලා කියනවා අනේ ස්වාමීනි මම ඔබ වහන්සේ ළඟ මහානදම් පුරමින් හිටියේ දැන් මෙහෙම දෙව්ලොව ඉපදිලා මට මේ දිව්‍යාංගනාව වද දෙනවා භාවනා කරන්න දෙන්නේ නැහැ කියලා කියනවා එතකොට එතෙන්දී බුදුරජාණන් වහන්සේ ගාතාවක් වදාළේ දෙවියට. ඒ ගාතාව ඒ සංයුත නිකායකේ තියෙනවා. එතකොට මේ එතෙන්දී බුදුරජාණන් වහන්සේ වදාළ ඔබ ආර්ය අෂ්ටාංගික මාර්ගේ වඩන්න පුළුවන් ලෝකික ඉපදුනේ ඒ නිසා ඒ මග දිගටම ගෙනියන්න කිව්වා. ඉතින් ඔය කතාව ඇහෙනකොට නම් මං හිතන්නේ මේ ඇත්තන්ට වඩා ඇත්තියන්ට සතුටු ඇති. මොකද එහෙත් කන්නඩි තියනවා කියලා. නේද? එතකොට පින්වත්නි මේ දැන් ඔබට මම මේ සිදුවීම කිව්වේ එහෙනම් භාවනා කරන්න බැරිද? සමාධිය වැඩෙනවා. සීලෙත් වඩනවා. ප්‍රඥාව පැත්තෙන් ගත්තොත් දැන් ඔබට මම කිව්වා ධර්ම දේශනා අහනවා ධර්ම මනසිකාර කරනවා තව ඔය හරි අපූර්ව තැනක් තියෙනවා පින්වත්නි මේ අංගුත්තර නිකායේ දෙකේ සෝතානු දත සූත්‍රය කියලා ඒ සූත්‍රයේ තියෙනවා යම් කිසි විටක යම් මිනිසෙක් මේ මනුස්ස ලෝකින්නකොට හොඳට සබ් එකේ තියෙනවා මේ ධර්මයෙන් පුරුදු පුහුණු කරන ක්‍රම පහ සුතා දතා වචසා පරිචිතා මනසානුපෙක්කිතා ditthිය සුපටිවිද ඔබ දන්නවා මේ කාරණා පහ අහලා තියෙනවා ධර්මය අහලා දරාගෙන වචනෙන් පුරුදු පුහුණු කරමින් විමසමින් ඒ ධර්මයේ පැහැදිලිව දිට්ඨිය පිරිසිදු කරගන්නවා. ඒ ධර්ම කාරණාව කෙරෙහි පැහැදිලි අවබෝධයකට එනවා. දැන් මෙහෙම පුරුදු කරන කෙනෙක් රාගයෙන්, ద్వේෂයෙන්, මෝහෙන් මරුණත් දෙව්ලෝක උපදිනවාමයි කියනවා. අඤ්‍යතරන් දේවනිකායන් උපජ්ජන්ති කියලා තියෙන මේ සූත්‍රයේ යම්කිසි දිවෙනිකායක උපදිනවා. ඉපදුනාට පස්සේ අපිට බුදුරජාණන්සේ දැන් සාමාන්‍යයෙන් සීලවන්තව ඉන්න කෙනෙක් මරණාසන්න මොහොතේ සිහිමුලා වෙන්නේ නැතුව මැරෙනවා කියනවනේ. සිහිමුලා වෙන්නේ නැතුව මැරුණොත් එහෙම දිව්‍යලෝක උපදින කොටත් බොහොම සිහියෙන් තමයි උපදින්නේ. ඒ කියන්නේ එහි ඉපදුනාට පස්සේ Taman දන්නවා Taman ධර්මයේ පුරුදු පුහුණු කරන කෙනෙක් කියලා ඒ මග යනවා. නමුත් දැන් මේ කියන කෙනා රාගයෙන්, ద్వේෂයෙන්, මොහෙන් මැරෙන නිසා පින්වත්නි, දෙව්ලෝ උපදින්නේ සිහියකින් නෙමෙයි. සිහියකින් නෙමෙයි කියලා කියන්නේ නිකන් මන්දබුද්ධික කෙනෙක් නෙමෙයි. Tamanට ධර්මයේ පුරුදු පුහුණු කරපු බවක් මතක නැහැ. ඔහේ ඉපදුන ආගන්තුක විදියට කාමයන් එක්ක එකතු වෙලා යනවා. යනකොට බුදුරජාණන් වහන්සේ වදාලා අර මනුෂ්‍ය ලෝකේ ධර්මය පුරුදු කරපු එක නිසා ආනිසංස පහක් තියෙනවා. මොනවද ආනිසංස පහ? එක්කෝ Tamanටම මතක් වෙනවායි කිව්වා මම මේ ධර්මයෙන් පුරුදු පුහුණු කරපු කෙනෙක්නේ ගියාත්මේ කියලා. එක එක. දෙවෙනි එක Tamanටම මතක් වෙන්නේ නැහැ. Tamanට මේ දිව්‍ය ලෝකයේ දෙවි කෙනෙක් ධර්මකතික දෙවි කෙනෙක් ධර්ම දේශනා කරද්දී ඒක ඇහිලා මතක් වෙනවයිකෝ මේ ධර්මය මම පුරුදු පුහුණු කරානි කියලා. දැන් මතක් වුණාට පස්සේ මොකද්ද කරන්න කියලා දේශනාවේ තියෙනවා. එයා එතනින් එහාට විශේෂගාමි හෝති කියෝ. ඒ කියන්නේ ඒ ධර්මය තවදුරට දියුණු කරමින් මාර්ගඵල කරා යනවා කියෝ. ඒතර මේ කාරණාවෙදිත් පැහැදිලි ධර්මය අහනවා ධර්මය දියුණු කරනවා. එතකොට දෙවෙනි එක කිව්වේ ධර්මකතික දෙවියෙක්ගෙන් ධර්මයේදී මතක් වෙනවා මම ගියාත්මේ මේව කළානේ කියලා. තුන්වෙනි එක තමන්ට සිහි වෙන්නෙත් නෑ ධර්මකතික ඔකේ දෙවෙනි කාරණාවට ධර්මකතික දිවියට වඩා ලස්සන කාරණයක් කියන්නේ මේ මනුස්ස ලෝකේ රහතන් වහන්සේලා සමහරලාට පින්වත්නි දෙව්ලොව ගිහින් බණ කියනවා. එහෙම අවස්ථාව ඔබ අහලා ඇති ඕනතරම් තිබුණා. මුගලන් සන්නහසක සිද්ධි තමයි වැඩිපුර තියෙන්නේ. ඊට පස්සේ ගවම්පති ආදී එක එක රහතන් වහන්සේලා වැඩියා. රාහුල සන්නසි වුණත් වැඩ බවට මතක ඇති. එතකොට දැන් ඒ රහතන් වහන්සේ නමක් ගිහිලා ධර්මයේ කියනකොට තමයි ඔන්න සිහි වෙලා එන්නේ මම මේ මේ ස්වාමීන් වහන්සේ දේශනා කරන ධර්මයේ ඉස්සර ඇහුවන් මම මේ ධර්මයේ පුරුදු කළානේ කියලා ඔන්න සිහි වෙනවා. ඒ දෙවෙනි එක. තුන්වෙනි එක මේ බ්‍රහ්මකතික බ්‍රහ්ම ලෝකේ ඉන්න යම්කිසි හොඳ ධර්මකතික බ්‍රහ්මයෙක් ඇවිල්ලා ධර්මය කියනවා. අන්නේ බ්‍රහ්මයාගෙන් ඇහෙනකොට සිහි වෙනවා මේ ඇහෙන ධර්මය මම පුරුදු කළානේ කියලා. ඒ තුන්වෙනි එක. හතරවෙනි එක තමයි අර දෙවියෙක්ගෙන් ඇහිලා ධර්මය මම පුරුදු කළා කියලා සිහි වෙන එක. ඒ දෙක තුන හතර ටික මතකද? දෙක රහතන් වහන්සේ නමකගෙන් ඇහෙනවා. තුන බ්‍රහ්මයෙක්ගෙන් ඇහෙනවා. හතර දෙවියෙක්ගෙන් ඇහෙනවා. එතකොට ඔය කාරණා තුනෙම පැහැදිලි දෙව්ලොව රහතුන් බණ කියනවා එහෙම නැත්නම් බ්‍රහ්මය බණ කියනවා එහෙම නැත්නම් දෙවිවරු හරි බණ කියනවා ඔය තුන්ගොල්ලගෙන්ම ධර්මය ඇහෙනවා දෙව්ලොව අපිට වඩා බලන් ගියාම එහි හරි වාසනාවන්තයි නේ මොකද දැන් මෙහි රහතන් වහන්සේලාෙන් ධර්මය ඇහෙනවා නැත්නම් ඉන්න ස්වාමීන් වහන්සේලාගෙන් එක්ක උපාසක උපාසිකා හරි භික්ෂුණී හරි සිව්වානම් පිරිසිකාගෙන් හරි තමයි ධර්මය ඇහෙන්නේ. මෙහි සාමාන්‍ය දෙවිවරු බ්‍රහ්මයෝ වෙලා බණ කියන අවස්ථා නෑනේ නමුත් දෙව්ලොව පින්වත්නි දෙවියන්ගෙන් ওই බ්‍රහ්මයන්ගෙන් ওই ධර්ම දේශනා අහන්නත් අවස්ථාව සුලභව තියෙනවා. පස්වෙනි කාරණේ මොකද්ද? ඔය එක අවස්ථාවක්වත් නැහැ. Tamanට සිහි වෙන්නෙත් නැහැ. රහතන් වහන්සේ නමක් මුණ ගැහිලා ඇහෙන්නෙත් නැහැ. බ්‍රහ්මයෙක්ගෙන් දෙවියෙක්ගෙන් ඇහෙන්නෙත් නැහැ. මනුස්ස ලෝකේ ඉන්නකොට Taman එකට එකට ධර්මේ පුරුදු පුහුණු කරගෙන හිටියා ඉන්නවනේ. ආන් ඒ කවුරු හරි කෙනෙක් Tamanට කලින් ඉපදිලා එයා හොඳට ධර්මයේ හැසිරෙනවා. ඒ කෙනා මතක් කරලා දෙනවා ඒකට මතක නැද්ද ගියාත්මේ අපි මෙහෙම ධර්මයේ පුරුදු කළා කියලා. ඒ කියන්නේ දැන් මේ එකට ඔයගොල්ලෝ එක කල්යාණ මිත්‍රයෝ මිතුරියෝ ඉන්නවනේ නේද? දැන් අපි හිතමු තමන්ට කලින් මෙතන ඉන්න කුසුම් ගියා. හ්ම් නිකන් කිව්වේ නමේ කුසුම් ඉන්නවනම් ඒ එයා හිතන්න එපා මං ගැන කිව්වා කියලා. මේ කියන්නේ වෙන කුසුම් කෙනෙක්. හරි? දැන් එයා ගිහිල්ලා එහෙ එයා හොඳට දැන් ධර්මයේ හැසිරෙනවා. එවන්න තමනුත් යනවා ඊට පස්සේ එහෙ. ඊට පස්සේ දැන් තමන් ගිහිල්ලා ධර්මයක් සිහි නොවි ඔහේ කාමයන්ට වැටලා ජීවිතේ අයාලේ යනවා. යනකොට කුසුම් දිව්‍ය පුත්‍රය ඇවිල්ලා මොකද කරන්නේ? මතක් කරලා දෙනවා ඔයාට මතක නැද්ද අපි ගියාත්මේ මෙහෙම කිංස්බරු පන්සලේ ධර්මය ඇහුවා. ඔයාට මතක නැද්ද අපි නායක හමුදුරුවන්ගෙන් සිල් සමාදන් වුණා. මෙහෙම කියලා ඉස්සර මතක් කරනවා. අන්න එතකොට මතක් වෙලා එනවා Tamanට ආ මම මේ ධර්මයේ පුරුදු කළානේ කියලා. ඔයාට බුදුරජාණන්සේ ලස්සන උපමාත් කියනවා. දැන් ඔය යාළුව මතක් කරලා දෙන එකට කියපු උපමාව තමයි හරියට නිකන් මේ වගේ කිව්වා චූටි කාලේ ළමයි දෙන්නෙක් එකට සෙල්ලම් කර කර ඉඳලා ලොකු වෙනකොට වෙන් වෙනවා. වෙන් වෙලා කවදා හරි දවසක දෙන්න එකට කොහේ හරි මුණ ගැහෙනවා. මුණ ගැහුණාට පස්සේ සුහදව කතා වෙනවා කිව්වා ආට මතකද ඉස්සර අපි මෙහෙම සෙල්ලම් කරා කියලා අර චූටි කාලේ සෙල්ලම් කරපු හැටි මතක් කරගන්නවස නැද්ද? ආන් වගේ කිව්වා. මතකද අපි ඉස්සර වෙලේ පැනලා මෙහෙම කුරුම් බැට්ටි අරගෙන බෝල ගැහුවා. සරුංගල් ඇරියා ওই විදියට අර ගහෙන් වැටුණා. ඕවා මතක් කරනවා වගේ කිව්වා දෙව්ලොවදිත් මේ තමන්ගේ යාළු යාළුව අතර ධර්මයේ සිහි වෙලා කතා කරන්නේ. එතකොට මේ කියන්නේ කවුද බුදුරජාණන් වහන්සේ විසින් අදාළ දේශනයක් තියෙන්නේ අංගුත්තර නිකායේ දෙකේ සෝතානුදත සූත්‍රය. එතකොට ඒ අවස්ථා පහෙන් මොක හරි අවස්ථාවක් ලැබිලා මෙයා එහෙ නැවත ධර්ම මාර්ගයට වෙලා ධර්ම දියුණු කරනවා කියුවා. මගපල් ලබනවායි කිව්වා. එතකොට දැන් ඒවෙන් හැම එකම පැහැදිලි සීලයත් සමාධියත් ප්‍රඥාවත් දෙවිවරු දිනු කරනවද නැද්ද? දිනු කරනවා. ඒකයි පින්වත්නි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වඩන පිරිසක් එහි ඉන්නවා කියන්නේ. එහෙනම් දැන් ඔබට මේ කාරණාවලින් තේරෙන්න ඕනේ සෝතාපන්න ආදී මගඵල ලබනවා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සීල සමාධි ප්‍රඥාව වශයෙන් වඩනවා. තේරුණාද? එතකොට එහේ ඔය සක්‍ර දේවේන්ද්‍රයා සක්ක පඤ්ඤ කියන සූත්‍රය දිගනිකායේ. ඒකේ කියනවා මෙහෙම කාරණයක්. ස්වාමීනි මම දැන් සෝවාන් වෙලා ඉන්නේ. මම දැන් සකදාගාමී වෙන්න මහන්සි ගන්නවායි කියලා. එතකොට එහෙනම් දෙව්ලොව සකදාගාමී වෙන්න බැරි නම් පින්වත්නි ඔයගේ කතාවක් කියයිද? එහෙම එකක් කියන්නේ නැහැ. ඒතර සකදාගාමී වෙන්නත් අනාගාමී අරහත්ත්වයටපත් වෙන්න අවස්ථා තියෙනවා. සාමාන්‍යයෙන් හැබැයි දෙව්ලොව අනාගාමී ඵලයේ දක්වා දියුණු වෙන අවස්ථා තියෙනවා. රහත් වීම සම්බන්ධව වැඩි දුර තියෙනවා නම් තියෙන්නේ මෙහෙම. දෙව්ලොව අනාගාමී වෙච්ච දෙවියා ඊට පස්සේ දෙව්ලොවෙන් චුත වෙලා උපදිනවා. බ්‍රහ්ම ලෝකේ සුද්ධාවාස බ්‍රහ්ම ලෝකේ. ඒ කියන්නේ අනාගාමී අයටම වෙනම හැදිච්ච ලෝකයක් තියෙනවා. එහෙ වීසා හම්බෙන්නේ අනිත් කාටවත්. කියන්නේ අනාගාමී වෙන්නම ඕනේ. අනාගාමි වෙලා මිය යාමක් තිබුණොත්ම විතරයි කොහි උපදින්නේද? සෝදාසේ උපදින්නේ. අවිහ අතප්ප සුදස්සි සුදස්ස අකනිට. ඔන්න පහ. එතන මේ සුද්ධාවාස බ්‍රහ්ම ලෝකේ අනාගාමීව ඉඳලා මැරිච්ච අය විතරක් නම් උපදින්නේ පින්වත්නේ. ඊට පස්සේ එහෙදිම රහත් වෙනවා. රහත් වෙලා රහතන් වහන්සේලා හිටියට එහෙ ඉඳලා එහෙ පිරිනිවන් පානවා. ඒතර සුද්ධාවාසේ කවුරුවත් මැරෙන අය නැහැ. කවුරු හරි එහෙන් මියනොන මියන්නේ මොන විදිහටද? රහත් වෙලා පිරිනිවන් පෑමක් විදිහට. යම් ලෝකයක ඉපදිච්ච සියලු දෙනාම පිරිනිවන් පානවා නම් ඒ එකම එක ලෝකයයි කොහෙද? සුද්ධවාසී. බුදු කෙනෙක් සහ මනුස්ස ලෝකයේ අරහත්ත්වයටපත් වෙන රහතන් වහන්සේලා තමන්ගේ සංසාරේ ඉපදිච්ච නැති එකම එක ලෝකේ. කොහෙද? සුද්ධාවාසී. මොකද බුදුරජාණන් වහන්සේලා හැම කෙනෙකුටම පින්වත්නේ තමන්ගේ ජීවිත කාලේ මතක් වෙනවක. හැම බුදු කෙනෙකුටම ඔක සිහි වෙනවා කියනවා. කල්පනා කරනවා කියනවා මම මගේ සසරේ ඉපදිච්ච නැති මේ කියන්නේ සසරේ සමහරලාට දැන් ඔය පාරමිතා පුරපු කාලේ උපදින්නේ නැති ලෝක වෙනම වෙන් කරලා තියෙනවා. මේ කියන්නේ සසර පුරා ජීවිත කාල සියල්ලෙම ඉපදින්න නොලැබෙච්ච එකම එක ලෝකේ. සුද්ධවාසී. ඇයි ඉපදින්න බැරි වුනේ? ඉපදුනා නම් ආයෙ එන්න බෑලු. ඒක නෙමෙයි උත්තරේ. උපදින්න බෑ. ඇයි උපදින්න බැරේ? අපි කිව්වේ වීසා හම්බෙන්නේ කල් අනාගමච්චයට විතරනේ. එතකොට එහෙනම් පින්වත්නි බුදුවරුන්ට තමන්ගේ සසරේ කවදාකවත් මේ සුද්ධාවාසයේ උපදින ලැබෙන්නේ නැති නිසා බුදුරජාණන් වහන්සේලා මොකද කරන්නේ? ගිහින් ඒ පැත්තේ නිකන් තොරතුරු විමසලා සොයලා බලලා එනවා. අපේ ගෞතම බුදුරජාණන් වහන්සේත් වැඩියා. මමත් වඩින්න ඕනේ කියලා හිතක් පහළ කරලා වැඩියා. වැඩියට පස්සේ එහෙ ඉන්න බ්‍රහ්මයෝ ඇවිත් බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා කතා කරන්න ගත්ත ස්වාමීනි අපි විපස්සී බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ. අපි ඒ කාලේ ඉඳලා මෙහි ඉන්නවා දැන්. කියලා විපස්සී බුදුරජාණන්සේගේ විස්තර කියනවා. මේක තියෙන්නේ මහා පදාන සූත්‍රයේ දිගනිකායේ. එතකොට තව වෙස්සබ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයොත් ඇවිල්ලා කියනවා ස්වාමීනි අපි වෙස්සබ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ. සිකී බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයොත් ගිහින් විස්තර කියනවා වැඳලා. කකුසඳ කෝණාගමන කාශ්‍යප කියන බුදවරු තුන්නමගේ ශ්‍රාවකයොත් ඇවිල්ලා කිව්වා විස්තර ස්වාමීනි අපි අසවල් බුදුරජාණන් වහන්සේගේ කාලේ අනාගාමීලා මෙහි ආවේ. දැන් රහත් වෙලා ඉන්නවා මෙහෙම තමන්ගේ විස්තරත් බුදවරුන්ගේ විස්තරත් කිව්වා. තමන් වහන්සේගේම ශ්‍රාවකයෝත් ඇවිල්ලා කියනවා ස්වාමීනි අපි ගෞතම නම් වූ ඔබ වහන්සේගේ ශ්‍රාවකයෝ අපි මේ ඈත ඉපදුනේ මෙහෙමයි කියලා දැන් ඔක්කොම කතා කරනවා. අර විපස්සී බුදුරජාණන් වහන්සේගේ කාලේ ශ්‍රාවකයෝ ආවම කියනවා ස්වාමීනි අපි විපස්සී බුදුරජාණන් වහන්සේ විතරක් නෙමෙයි ඊට පස්සේ මෙහි වැඩම කරපු සිකී වෙසබු කකුසඳ කෝණාගමන කාශ්‍යප කියන බුදවරු 6 නමම දැක්කා S2ට අද ඔබ වහන්සේවත් දැක්ක දැන් අපි අපේ ජීවිතේ බුදවරු හත් නමක් එක ජීවිතයක් තුළ ඇහින් දැකලා තියෙනවා කියලා ඉස්සරේ කතා කරනවා. ඔය විදිහට දැන් එහි දීර්ඝායස තියෙන නිසා හැම බුදු කෙනෙක්ම එහිට වඩිනත් නිසා ඒ ලෝක ඉපදිච්ච අය පින්වත්නි සුද්ධවාසයේ අනාගාමී වෙලා ඉන්න අයට කිසි සසරේ බයකුත් නැහැ. ඒ අනිවාර්යයෙන්ම අරහතර පත් වෙලා පිරිනිවන් පෑමකුත් සිදු වෙනවා. බුදවරුන්වත් ඇහැට දකිනවා. ඔය නිසාම තමයි අර ඔබ අහලා ඇති එක අවස්ථාවක ස්වාමින්වහන්සේ නමකට අනාගාම වෙලායිදී හිතනවා මම ඊටු ටික සුද්ධාවාසේ බ්‍රහ්ම ලෝකෙ ඉපදිලාම රහත් වෙනවා දැම්ම රහත් වෙන්න උත්සාහයක් ගන්නෑ කියලා ප්‍රමාද වෙනවා. එතකොට බුදුරජාණන්සේ හිත දැකලා අහනවා භික්ෂුව ඔබට මෙහෙම හිතුණා නේද? ඊට පස්සේ ඇහුවා අසූචි චුට්ටක් තිබ්බත් ගොඩක් තිබ්බත් ගඳ ගඳමයි නේද? ඒ නිසා මෙතන කෙලස් ටිකක් හරි ඉතුරු කරගෙන සුද්ධාවාසය උපදින හිතක් ඇති කරගත්තා නම් කෙලස් ටිකක් හරි තියනවා කියන්නේ දුක දුකමයි කියලා ඒ ස්වයන්හන්සියව අරහත්ත්වයටපත් කරන්න උත්සාහවත් කෙරෙවවා. දැන් ඔබට එතකොට තේරෙන්න ඕනේ මනුස්ස ලෝකේ විතරද රහත් වෙන්නේ නිවන් දකින්නේ නැහැ නිවන් දැකීම සඳහා වෙනම හැදිච්ච ලෝකත් මනුස්ස ලෝකෙන් එහා තියෙනවා සුද්ධාවාස වගේ ලෝක. එතකොට පින්වත්නි මනුස්ස ලෝකෙන් එහා මගපලත් ලබනවා නම් නිර්වාණ අවබෝධය කරා යනවනම් පිරිනිවන් පාන පිරිස මනුස්ස ලෝකයෙන් එහාත් ඉන්නවනම් එහෙනම් අපිට ප්‍රශ්නයක් තියෙනවා ඇයි දිව්‍ය ලෝකේ ඉඳලා පස්මහා බැලුම් බලලා මනුස්ස ලෝකෙම උපදින්නේ නිවන් දකින්න බුදු වෙන්න. ඉතින් එහෙ පුළුවන් නම් ඒ ලෝකවල එහෙත් ඒක කරගන්න තිබුණා නේ. ඔන්න ඔය ප්‍රශ්නෙත් මම විසඳන්නම්. ඊට කලින් නිකන් හිතමු පින්වත්නේ අපි දන්නවා ඔය පින් කර ඔය විදිහට දැන් කුසල් වඩනකොට ආර්ය ශ්‍රාංගික මාර්ගය වඩනකොට පුඤ්ඤාபிසන්ද කුසලාபிසන්ද කියලා මම මතක් කළා. ඒ හැම අංගයක එකම පිනයි කුසලයේ දෙකම ගන්නවා කියලා. හැබැයි පින කිව්වට පස්සේ ආර්ය ශ්‍රාංගික මාර්ගයේදී රැස් වෙන පිනට අමතරව අපි දන්නවා අපිට මනුෂ්‍ය ලෝකේ කරන පින්කම් තියෙනවනේ. දාන දෙනවා, මල් පහන් පූජා කරනවා, වන්දනා ගමන් යනවා, ඔයාදී පින් දෙව්ලොව දෙවියන්ට කරන්න බැරුව ඇති. ඒකයි අපි පින් අනුමෝදන් කරන්නේ කියලා හිතෙන්න පුළුවන්. එහෙම හිතනවා නම් අපි මේවා ටික පොඩ්ඩක් විමසලා බලමු. දවසක් මහා කාශ්‍යප මහරහතන් වහන්සේ දවස් 7කට පින්වත්නි සමාධියකට සමවැදුණා. ඒ සමාධියට කියන්නේ නිරෝධ සමාපත්තිය. අහලා තියෙනවද? මොකද්ද නිරෝධ සමාපත්තිය කියලා කියන්නේ? නිරෝධ සමාපත්තියක් කියන්නේ පින්වත්නි දවස් 7ක් එක දිගට සංඥාවයි වේදනාවයි සංඥා කිය හඳුනා ගන්නවා වේදනාව කිය විඳිනවා ඔන්න ඔය හඳුනා ගැනීමකුත් නැතුව විඳීමකුත් නැතුව සමාධියකට සමවදිනවා එතකොට මේ දෙව්ලොව මේ කතාවක් නෙමෙයි මේක කොහෙද මනුස්ස ලෝකෙ වෙච්ච සිද්ධියක් කියන්නේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ. උන්වහන්සේ දැන් දවස් හතක් තිස්සේ මේ විදිහට සමාධිමත් සිතකින් ඉන්නකොට දෙව්ලොව දෙවිවරු මේක බලාගෙන හිටියා. අන්න මහා කාශ්‍යපයන් වහන්සේ සමාධියක දැන් දවස් 7ක් ඉන්නවා. ඒ දවස් 7ම පින්වත්නි වේදනාවක් නැති හින්දා සංඥාවක් නැති හින්දා අඩුතරමේ බඩගින්නක් පිපාසයක් අර කැක්කුම් මේ කැක්කුම් කිසි දෙයක් නැහැ. සමවැදුනද දවස් 7ක් යනකම් එතනමයි. එතකොට ඔය සමාධියෙන් නැගිට්ටට පස්සේ කවුරු හරි කෙනෙක් මුල්ම දානේ පූජ කරනකොට ඒ රහතන් වහන්සේ සඳහා පින්වත්නි දවස් 7කට පස්සේ දෙන දානයක් ඉඳ ඒ දානේ මහා අනිසංසද නැද්ද? මොකද එක පැත්තකින් රහතන් වහන්සේ නමක් තව පැත්තකින් මේ ලෝකේ තියෙන බලවත් ප්‍රබලම සමාධිය පාවිච්චි කරපු කෙලින් සමාධියේ ඉඳලා නැගිට්ටේ අනිත් පැත්තේ निराහාරව ඉඳලා නැගිට්ටේ මේ හේතු හින්දා නිරෝධ සමාපත්තියකට සමවැදෙලා යම් භික්ෂුවක් පළවෙනි දානෙ ගන්නකොට ඒ දානෙ පින්වත්නි එසේ මෙසේ දානයක් නෙමෙයි සකර දෙවෙන්ද්‍රයා මොකද කරේ දෙව්ලොව ඉඳලා දැන් ඇහැ ගහගෙන ඉන්නවා මේ දවස් හත ඉවර වෙනකම් ඊට පස්සේ එයා සූජා කියන යාගේ බිසවත් එක්ක ඇවිල්ලා දාන පිළියෙල කරගෙන හත්වෙනි දවසේ මහා කාශ්‍යප සන්නසට ආරාධනා කළා ස්වාමීනි ඔබ වහන්සේගේ මේ දාණය අපිට පූජා කරන්න ඉඩ දෙන්න කිව්වා. ස්වාමීන් වහන්සේ මොකද කිව්වේ? දුප්පත්ම මිනිසෙක් හොයලා මම මේ පිණ්ඩපාතේ වඩින්න ලැහැස්ති වෙලා ඉන්නේ. එවැනි කෙනෙකුට මම මේ අවස්ථාව දෙන්නේ. ඒ නිසා ඔබේ දාණය මට අවශ්‍ය නැහැ කරන් යන්න කිව්වා. මෙයා කියනවා නේ ස්වාමීනි එහෙම කියන්න එපා. මේ බොහෝ දුර බැහැර ඉඳලානේ අපි ආවේ. මේ අවස්ථාව අපිටත් ඕනේ දෙවිවරුන්ට අපිටත් පිං ඕනේ. අපිට මේ අවස්ථාව කොහොම හරි ඉඩ දෙන්න කිව්වා. දානේ දී ගන්න. එතකොට කිව්වා ස්වාමීන් වහන්සේ කිසිසේත්ම ඔබේ දාන පිළිගන්න මේ වෙලාවේ මගේ හිත නැහැ. මම ඒ නිසා දැන් පින්නපාතේ වඩින්න ඕන මට ප්‍රමාද වෙනවා. මට කරදර කරන්න එපා කියලා තුන් වතාවක් කිව්වා පින්වත්නි. ඊට පස්සේ සයන්හන්සේ වැඩියා පින්ඩපාතේ. මෙයා වැඩේ අතහැරියේ නැහැ. සකරදේන්ද්‍ර සූජට කියනවා සූජා මේ අවස්ථාව මට කොහොම හරි ඕනේ. මෙයාට ඇයි මේ මෙච්චර දාන්නේ දෙන්න ඕමනාව කියලා අපට තචුට්ටකින් තේරෙයි. මෙයා කියනවා අනේ සූජා අපි මේ දානි කොහොම හරි දෙමු කොහොමද කරන්නේ? සූජා කියන මේ අසුර බිසවා. එයා කියනවා අපි මෙහෙම දෙයක් කරමු. දැන් උන්වහන්සේට ඕනේ දුප්පත් කෙනෙක්නේ. අපි ඔය කැලෑ පාරක කොහේ හරි තැනක මේ පොඩි පැල් කොටයක් හදාගෙන වෙස් වලාගෙන දිව්‍ය වේශයක් නැතුව දුප්පත් මිනිස් වේශකින් ඉමු. එතකොට උන්වහන්සේ වඩින පාරේ උන්වහන්සේ ටක් ගාලා පේන විදිහට ඉමු. වැඩේ කළා ඒ විදිහට. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ දැන් පින්නපාතේ වඩින අතරේ පින්වත් මේ ගිහි දැක්කා. දැකලා උන්වහන්සේ ගෙදරට වැඩම කළා. වැඩියම දැන් ඔන්න මෙයාලා දානේ ලෑස්ති කරගෙන පූජා කරන්න කියලා අරගෙන එනකොට පලාතම සුවඳයි. දිව්‍ය භෝජන ටිකනේ. දැන් මේගොල්ලෝ විශ්වලා ගත්තත් මේගොල්ලන්ට පූජා කරගන්න ඕනේ මොනවද? අර දිව්‍ය ආහාර ටික. පලාතම සුවඳයි. එතන තමයි වැඩේ වැරදුනේ. සයනාංශ කල්පනා කළා මේ මොකද මේ සුවඳ කියලා විමසලා බැලුවා. බලනකොට මේ සක්‍රයා. ඊට පස්සේ ඇහුවා ඇයි එහෙම කළේ? කිව්වනේ ස්වාමීනි මම මෙච්චර මේ දානි පූජා කරගන්න උත්සාහ කරන්නේ මගේ ආයුෂ අවසන් වෙන්න යන්නේ. චුත වෙන්න යන්නේ මගේ ආයුෂ. ඒ නිසා මම මේ පින රැස් කරගත්තොත් මේ වෙලාවේ මට තව කාලාන්තරයකට මගේ ආයුෂ සකස් වෙනවා. ඒ නිසායි කිව්වා මම මේ දානි කොහොම හරි දෙන්න උත්සාහ කළේ. බුත් මේ මහා කාශ්‍යප සන්නස ඒ වෙලාවේ දානි පිළිගත්තා කිව්වා ආයෝ වැඩේ ඔහොම කරන්න එපා කියලා. <laughs> දැන් ඔබට හිතේ පින්වත්නි ඔච්චර මහා බලයක් ඇති දවස් 7ක් තිස්සේ සමාධියට සමාදින රහතන් වහන්සේ නම මොකෝ මෙතෙන්දි රැවටුනේ හ්ම් සාමාන්‍යයෙන් අපිට කෑම gedara තිබ්බා කියලා කටකුත් තිබ්බා කියලා අපි හැමතිස්සෙම කනවද දැන් ඔන්න ෆ්‍රිජ් එකේ කෑම තියෙනවා මෙතන බඩක් තියෙනවා කන්න කටක් තියෙනවා තිබුණ පමණින් මුළු පැය 24ේම අර කෑම කකා කකා දින්නේ. නේ? කෑම තිබ්බ පමණින් පැය 24ම කට ඇරගෙන කකා නෙමෙයි අපි ඉන්නේ. අපිට අවශ්‍ය වෙච්ච වෙලාවට හිතක් පහළනොත් දැන් කන්න ඕනේ කියලා ඔන්න කෑවා. එහෙමනේ. මේ 이르දිත් ඒ වගේ පින්වත්නි. එතකොට බුදුවරුන්ට රහතන් වහන්සේලාට 이르දි තිබ්බ පමණින් උන්වහන්සේලා හැමතිස්සෙම ඒව පාවිච්චි කර කර ඉන්නේ නැහැ. උන්වහන්සේලාගේ ඥාන අවශ්‍ය වෙලාවට තමයි පාවිච්චි කරන්නේ. එතකොට දැන් මෙතෙන්දිත් ඒ වගේ උන්වහන්සේලා පිණ්ඩපාතේ යනකොට මේ දෙවියෙක්ද මිනිහෙක්ද දෙවියෙක්ද මිනිහෙක්ද කී කී හොය හොය යන්නේ නැහැ. උන්වහන්සේලා සාමාන්‍ය මනසකින් ධර්මයක් සිහි කරගෙන වඩිනවා. මොකක් හරි හේතුවක් ආවොත් විමසලා බලනවා. මෙතන උනේ එහෙම දෙයක්. එතකොට දැන් මේකෙන් ඔබට තේරෙන්න ඕනේ දෙවිවරු දානේ දෙන්නේ නැද්ද එතකොට? දානේ දෙනවා. දැන් මම බොහොම ප්‍රසිද්ධ පොතක් තියෙනවා මන්බූරිදත්ත මහරහතන් වහන්සේගේ පොතක් ජීවිත කතා පොත තායිලන්තයේ ශ්‍රේෂ්ඨ ආරණ්‍ය වාසී සංඝ පරපුර හදපු භික්ෂුන් වහන්සේ 1940 ගණන් වල පිරිනිවන් පෑවේ උන්වහන්සේගෙන් පැවතෙන પરම්පරාව තමයි අචාන්චා සන්නසලා අචාන් බ්‍රහ්මවංශෝ සන්නසලා ඔය ඔක්කොම. ඒතර අචාන් මන්බූරිදත්ත ඒ මහරහතන් වහන්සේ තමන් වහන්සේගේ ජීවිත කතාව තුළ දෙවියන් ඇවිල්ලා සාකච්ඡා කරපු තැන් ධර්මය අහපු තැන් ඒවගේ ගොඩාක් තොරතුරු කියලා තියෙනවා. එතකොට ඒ වයිදී එක තැනක තියෙනවා උන්වහන්සේගේ හිතවත් තවත් භාවනා යෝගී බොහොම මාර්ගයේ දියුණු කරපු සන්හසේ නමකට දෙවිවරු ඇවිල්ලා දානයක් දුන්න තැනක් තියෙනවා. එතකොට ඒ වගේ ඉතිහාසෙත් වර්තමානෙත් ඒ සුදුසු තැන්වලට දෙවියන්ගේ පැමිණීම සුදුසු අය එක්ක සාකච්ඡා කිරීම සුදුසු අය එක්ක දන්පැන් පූජා කර ගැනීම ආදී දේ සිද්ධ වෙනවද නැද්ද සිද්ධ වෙනවා දැන් ওই මහා කාශ්‍යප සන්නසට දානි දුන්න එකෙන් ඔබට තේරෙන්න ඕනේ දෙවිවරු දානි දෙනවා දෙවියන් මල් පූජා කරනවද නැද්ද අපි මෙහෙම කියමු දැන් දන්ත ධාතුන් වහන්සේලා හතර නමකින් එක දන්ත ධාතුන් වහන්සේ නමක් වැඩ ඉන්නව කොහෙද ඔව් මනුස්ස ලෝකේ දැන් අපේ රටේ දෙනමක් ඉන්නවනේ. දලදා මල් මේ මේ දිව්‍ය ලෝකේ පින්වත්නි සිළුමිණි මහසෑය කියලා තියෙන සෑයක්. මේ සෑය මොකටද හැදුවේ? දන්ත ධාතුන් වහන්සේ නමක් වඩා හිඳවන්න. එතකොට සක්‍ර දෙවෙන්ද්‍රයස් හොයාගත්තු දන්ත ධාතුන් වහන්සේ එහෙ වැඩ ඉන්නවා. අදටත් මේ මොහොතෙත් වැඩ ඉන්නවා. එතකොට ඔබ හිතන්නේ දන්ත ධාතුන් වහන්සේ නමක් එහෙ පිළියෙල කරලා ඒ දෙවිවරු මකුළු දැල් බැඳිලා ඔහේ පරවෙච්ච මල් ටිකක් එක්ක තියලා තියන්න ගෙනihin තියනවා කියලාද? නෑ නිතරම එහි ධාතුන් වහන්සේලා සහිත චෛත්‍යයක් තියෙනවා කියන්නේ ඒ දෙවිවරු නිතර පරසතු මල් වලින් පොද සත්කාර කරනවද නැද්ද? කරනවා. එහෙනම් එහි මල් පූජා කරනවා. දැන් මනුස්ස ලෝකේ මල් පූජාවක් ගත්තොත් එහෙම ඔබ කවුරුත් අහලා තියෙනවා බුදුරජාණන් වහන්සේගේ මෙන්න මේ වැකිය. මේක බොහොම ප්‍රසිද්ධයි. මොකද්ද? මම ආමිස පූජාවට වඩා ප්‍රතිපත්ති පූජාවටයි කැමති කියලා බුදුරජාණන් වහන්සේ වදාළ වැකියක් තියෙනවද නේද? කාටද මේ කවුරු අරබයද මේ කාරණේ බුදුරජාණන් වහන්සේ වදාළේ? ඔය ප්‍රසිද්ධ වැකිය පරිනිබ්බාන සූත්‍රයේ තියෙනවා. ඇයි බුදුරජාණන් වහන්සේ මේ ආමිස පූජාවට වඩා ප්‍රතිපත්ති පූජාවට අගය කරනවා කියලා කිව්වේ? දෙවිවරු කල්පනා කළා පින්වත්නි බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන වෙලාවේ අපි උන්වහන්සේට පූජාවක් කරන්න අපි කොහොමද කරන්නේ මොකද්ද කරන්නේ කියලා කල්පනා කළා. කරනකොට එයාලට හිතුණා දැන් උන්වහන්සේ තව චුට්ටකින් පිරිනිවන් පාන හින්දා උන්වහන්සේගේ පරිහරණයට මොනවද දුන්නට වැඩක් නැහැ උන්වහන්සේ පාවිච්චි කරන්න ගන්නෑ. අපි උන්වහන්සේට මල් වලින් වරුසවස්සලා පූජාවක් කරමු කියලා දෙවිවරු ඔන්න දැන් මල් වරුසවස්සන්න පටන් ගත්තා. මල් වැටෙනකොට උඩ ඉඳලා ස්වාමීන් වහන්සේලාගෙන් බුදුරජාණන් වහන්සේ මේ පේනවද මල් වගේක් වැටෙනවා. එහෙමයි ස්වාමීනිකෝ මේ තැන් තැන් වල මල් වැටෙනවා කිව්වා. මානිනී මේ දෙවියන්ගේ වැඩක් කිව්වා. දෙවිවරු මල් වලින් පූජාවල් කරනවා කිව්වා. හැබැයි මම මේ ආමිසයට වඩා ප්‍රතිපත්තියටයි කිව්වා කැමති. අන්න තෙන්දී ඔය වෙකිය වදාළේ. එතකොට පින්වත්නි එහෙනම් දෙවිවරු මල් පූජා කළාද නැද්ද? කළා. මේවෙන් ඔබ තේරුම් ගන්න එහෙනම් දාන දෙනවා මල් පහන් පූජාවල් කරනවා. එතකොට වන්දනාගම යන්නේ නැද්ද? ඈ දැන් ওই ශ්‍රී පාදස්ථානේ හොයාගත්ත සිද්ධියේ ඉතිහාස කතාව තුලක් තියෙන මොකද දිව්‍යාංගනාව ඇවිල්ලා වන්දනා කරන අවස්ථාවක මේක සොයාගත්ත කතාව. එතකොට දැන් අවාරේ අපි යන්නේ නැති කාලවල ශ්‍රීපාදේ මුරකරුවන්ගෙන් ඕනතරම් අත්දැකීම් තියෙන ආලෝක පහළ වෙන හැටි දෙවරු වන්දනා කරන විස්තර ඒ අයට තියෙන අත්දැකීම් පින්වත්නි. එතකොට දැන් දෙවිවරු මේ විදිහට රෝම්වැලිසෑය ජයශ්‍රී මහබෝධි දල්දමාලිගා ඔය වගේ ඊට පස්සේ දඹදිව මේව වන්දනා කරන ඕනතරම් දෙවිලෝ ඉඳලා එනවද නැද්ද? එනවා. එහෙනම් දෙව්ලොවත් දන් දෙන්න මල් පහන් පූජා කරන්න වන්දනා ගමන් යන්න ඒ වැඳුම් පිදුම් ඒවා හොඳට සමහරලාට අපිට වඩා හොඳට කරනවද නේද කරනවා දැන් මේ නිකන් එහෙම් මෙහෙන් උදාහරණ උපමා පෙන්නලා කියන්නේ ඔබට දෙවියන්ට එහෙනම් පින් කරන්න පුළුවන්ද බැරිද පුළුවන් පටන් ගනිද්දිම පුළුවන්ද කියලා අහපු ගමන් බෑ කියේ කවුද ඔව් ඒ අය යම් යම් කිසි විදිහකට දැන් මේ මාත්‍රකාව ඒ කියන්නේ දෙවියන්ට පින් කරන්න පුළුවන්ද බැරිද කියන එක ඔබෙන් ඇහුවොත් ඒ අය දැන් මොකද කියන්නේ? පුළුවන් කියලා. ඒ අර ගෞතම හඳුර කිව හින්දාමද? ඈ? ගෞතම හඳුර කිව කියලා කියන්න අවශ්‍යතාවයක් නැහැ. අපි මේ මේ විදිහට හේතු දන්නවා මේ මේ දේශනා තුළ තියෙනවා. ඒ නිසා පුළුවන් කියන අදහසේ ඉන්නවනේ නැත්නම් අර හාමුදුරුවෝ කියවෙන්ද පුළුවන් කියලා ඊට තව හාමුදුරුවෝ කෙනෙක් කියලා බෑ කිව්වොත් ඔන්න එතනින් එහාට බෑ වැනෙන්න එපා අන්ධය වගේ වැනෙන්න නැතුව ඔබ තීරණය කරන්න ඕනේ මේ මේ බුද්ධ දේශනා තුළ මෙහෙම තියෙනවා ඒ නිසා මේක පුළුවන් කවුරු බෑ කිව්වත් බෑ කියන්න හේතු තියෙන්නේ මේ පුංචි බොළඳ කාරණා ටික මොනවද අපි එක හේතු කීපයක් ගත්තොත් එහෙම මොනවද බෑ කියන්නේ අපි පින් දෙනවා ඒ ඒ ඒ අයට අපි පින් දෙන්නේ ඒගොල්ලන්ට ගන්න බැරි හින්දා. ඒගොල්ලන්ට පින් කරන්න බැරි හින්දා. ඔන්න එකක් ඕක තමයි කියන්නේ. තව කියනවා මෙන්න මෙහෙම එකක්. අර නිවන් දකින කතාවේ බුදුරජාණන් වහන්සේලායි එහෙනම් දෙව්ලෝ ඉඳලාම මනුස්ස ලෝකෙට එන්නේ මේ මෙහි බුදු වෙන්න කියලා පස් මහ වැලුම් බලලා අනිත් ලෝකවලත් ඉතින් නිවන් දකින්න පුළුවන් නම් එහෙත් බුදු වෙනවනේ. ඕක තව කතාවක්. ඊළඟට තව එකක් කියනවා මේ පළවෙනි ධර්ම දේශනාව පවත්වන්න බලනකොට මනුස්ස ලෝකේ හිටිය ආලාර කාලාමයි උද්දකරාම පුතේ මනුස්ස ලෝකෙන් ගිහිල්ලා. ඒ නිසා මේ දෙන්න අතහැරලා දාලා ඔන්න මනුස්ස ලෝකෙන් පස් දෙනෙක් හොයාගත්තා. එහෙම කළෙත් මනුස්ස ලෝකේ පමණක් මේ දේවල් කරන්න පුළුවන් නිසා කියලා කියනවා. තව ඔබ දන්න ගැටලුව ඇති වෙච්ච තැන් තියෙනවද මනසේ තියෙන? සමහරවිට මෙහෙම ආගෙන යනකොට හිතෙන්නේ නැතිනේ. තියෙනවද? නෑනේ. එහෙනම් දැන් ඔය කියපු ප්‍රශ්නාර්ථ ටිකට පිළිතුරු ගමුද? පස්මහා බැලුම් බලලා මේ එන්න හේතුව කියන කලින් පස්වග ස්වාමීන් වහන්සේලාට ධර්ම දේශනා කළේ ඇයි ආලාර කාලා මුද්දකරාම් පුත්ත අතහැරලා දැන් අපි බ්‍රහ්ම ලෝකයක් ගැනත් කිව්වනේ නේ දීඝනිකායේ අක්කන කියලා සූත්‍රයක් තියෙනවා. ඔය අක්කන සූත්‍රය තියෙනවා පින්වත්නි. කිසිසේත්ම ධර්මය අවබෝධ කරන්න බැරි ලෝක ටිකක් ගැන. ඒ එකක් තමයි නිරේ බෑ. තිරිසන් ලෝකේ බෑ. ප්‍රේතාත්මික ඉපදුනොත් බෑ. කිසිම විදියකින් ධර්මය අවබෝධ කරන්න බෑ. ඊළඟට ඒකේ මේ සුගතියකින් තියෙනවා එකම එක ලෝකයක්. කිසිසේත්ම මේ ලෝකේ කිසිවෙකුට බෑ කියන ලෝකයක් තියෙනවා. ඒ තමයි දීර්ඝ ආයුෂ තියෙන අසඤ්ඤ සත්ත්ව ලෝකේ. අසඤ්ඤ සත්ත්ව ලෝකේ කියන බ්‍රහ්ම ලෝකේ ඉපදුනොත් එහෙම බෑ. ඇයි ඒ බෑ කියන්නේ? අසඤ්ඤයි. අසඤ්ඤයි කියන එකේ තේරුම තමයි සංඥා නැහැ. මං කියර නිරෝධ සමාපත්තියක් ගැන සංඥා වේදනා නිරුද්ධ කරන නිරෝධ සමාපත්තියේ ස්වභාවය තමයි කිසි හඳුනා ගැනීමකුත් නැහැ කිසිම විඳීමකුත් නැහැ. දැන් අර අසඤ්ඤ ලෝකෙ ඉපදුනාට පස්සේ වෙන්නේ මොකද්ද? නිදි වගේ කල්ප ගානක් කිසිම හඳුනා ගැනීමක් නැහැ. ඉතින් කොච්චර ධර්මයේ කිව්වත් වැඩක් තියේද? නැහැ. ඒ නිසායි පින්වත්නි එහෙත් බැරි නැත්තම් එහෙත් හඳුනා ගන්න පුළුවන් නම් කියන ධර්මයේ ඒත් බැරි වෙයිද? පුළුවන්. එහෙනම් බැරි වෙන්න එකම හේතුව අරකයි නිදි වගේ එහෙ ධර්මය හඳුනා ගැනීමක් නැහැ. අසඤ්ඤී. ඔන්න ඔය ලෝකේ තමයි හරියටම අර දෙන්න ඉපදුනේ. කවුද? ආලාර කාලාමයි බුද්ධකරම පොතේ. මොකද ඒ දෙන්න හොඳට මෙහි සමාධිය පුරුදු කරමින් හිටියේ දෙන්නේ. ඒ නිසා ඒ දෙන්න හිපදුනා. ඒ නිසායි ඒ දෙන්න අතහැරලා පස්සක සන්නසලා තෝරගත්තේ. එහෙනම් ඔබට කිව යුතුයි මේ දේත් කොච්චර ධර්මය අවබෝධ කරන්න පුළුවන් කියලා කිව්වත් මනුස්ස ලෝකෙන් එහා බැරි එකම එක ලෝකයක් තියෙනවා ඒ කොහෙද? අසඤ්ඤ සත්තු ලෝකේ බෑ. ඒ හැර අනික් සියලු සුගති ලෝකවල සාමාන්‍ය මේ ධර්මයේ පුහුණු කිරීමේ හැකියාව තියෙනවා. ඊළඟට මනුස්ස ලෝකේ ඇතම් කරන දෙයක් බුද්ධ ශාසනය තුල දෙව්ලොව බඹලොව කරන්න බැරි දේවල් වලින් එකම එක දෙයක් තියෙනවා. දැන් මනුස්ස ලෝකේ දන් දෙනවා එහෙත් දන් දෙනවා. මනුස්ස ලෝකේ සිල් රකින්නවා එහෙත් සිල් රකින්නවා. මනුස්ස ලෝකේ භාවනා කරනවා එහෙත් භාවනා කරනවා. මනුස්ස ලෝකේ බනහනවා එහෙත් බනහන ඔක්කොම පුළුවන් පුළුවන් පුළුවන් කියලා කිව්වනේ. හැබැයි මනුස්ස ලෝකේ කරන එක දෙයක් දෙව්ලෝ බඹලෝ කරන්න බෑ. මොකක්ද ඒ දේ? මෙච්චර මං කියන එකේ ඔකත් හිතලා කියන්නකෝ ඔක විතරක් හරි. මං මේ බුද්ධ ශාසනය තුල කරන දේවල් වලින් මොනවද මෙහි කරන හිබැරි දේ කියලා දුක් විඳීමලු. ඈ මේ අපි කරන දේ හ්ම් ඕ මහාන උපසම්පදා මේක බෑ දෙව්ලෝ බඹලෝ හේතුව බුදු කෙනෙක් පහළ වෙලා ධර්මයේ දේශනා කරපු බුද්ධ ශාසනය බිහි වෙච්ච ලෝකික විතරයි මේ දේ කරන්න පුළුවන්. ඒ නිසා පින්වත්නි, මනුස්ස ලෝකෙන් එහා කිසිදු ලෝකයක කිසිවෙකුට මහානකම අයිති නැහැ. මහාන වෙන්න බැරි නෑ වෙන්න පුළුවන්. මහානකම අයිති නෑ. වෙන්න බැරි නෑ කියලා කියන්නේ කරුණු සහිතවයි. විනය පිටකේ තියෙන එක සිද්ධියක්. දවසක් නාග 이르දිමත් නාග ලෝකයක නාගයෙකුට මහාන වෙන්න හිතුණා. මේක වහලා තියෙනවද? ඒ කියන්නේ පින්වත්නි නාග කිව්වම තිරිසන් නාගය විතරයිනේ අපි දන්නේ. හැබැයි പ്രേත නාගයෝ ඉන්නවා. අසුර නාගයෝ ඉන්නවා. දිව්‍ය නාගයෝ ඉන්නවා. නාග වර්ග ඉන්නවා ඒ වගේ. දැන් මේ අසුරනාගයෙකුට එයා හැබැයි දිව්‍ය බල සම්පන්න හැකියාව තියෙන නාගයෙක්. මේ නාගයා බුදුරජාණන් වහන්සේ ළඟ මහාන වෙන්න ඕන කියලා හිතලාවිල්ලා ඔය ආරණ්‍යක ස්වාමීන් වහන්සේ නමකකින් උපකාරය අරගෙන මහාන වුණා. මහාන වෙලා මේ විදිහට භික්ෂු වෙස්සේ තියාගෙන ඉන්නවා. හැබැයි දානශාලාවේ දානවල දනකොට අනිත් සන්නාසලත් එක්ක එකට දානේ වල දන්නේ නැහැ. පාත්‍රයට දානේ ටික බෙදාගෙන කුටියට යනවා. කුටියට ගිහිල්ලා තමයි හැමදාම වලදන්නේ. කවදාකවත් එකට සංගියත් එක්ක වළඳලා නැහැ. ඉතින් මේක සන්නාසලට ප්‍රශ්නයක් ඇති වෙනවා. ඇයි මෙයා මේ කුටියට මරගෙන යන්නේ කියලා දවසක් ස්වාමිනාසලා කතා වුණා අපි මේක හොයලා බලන්න ඕනේ කියලා මේ සාමාන්‍යයෙන් ගැළපෙන්නේ නැති හොර වැඩක් කළා සන්නාසලා. මොකද්ද? අර සන්නාසයේ වළඳන වෙලාවේ හොරෙන් ඇවිල්ලා කුටියේ වාත කවුලුවකින් බැලුවා. බලනකොට නාග වේසෙම වවාගෙන පාත්‍රයට මේ හිස දාලා කෑම කන නාගයෙක් විදිහට මේක දැක්කට පස්සේ සයන්හන්සලා බය වෙලා බුදුරජාණන් වහන්සේට මතක් කළා බුදුරජාණන් වහන්සේ මේ නාග කියන්නේ භික්ෂුවේ මනුෂ්‍ය වෙස්සේ ගත්ත නාගයට කතා කළා කතා කරලා ඇහුවයි ඔබ මෙහෙම දෙයක් කළේ. අනේ ස්වාමීනි අපිත් පැවිදි වෙන්න කැමතියි කිව්වා. ඊට පස්සේ කිව්වා පැවිදි වෙන්න ඔබට පුළුවන් වුණාට ඒකට අපි අවසරයක් දෙන්නේ නැහැ. ඒක මනුස්ස ලෝකෙට පමණයි සීමා වෙන්නේ. ඒකට කිසිම අවසරයක් නැහැ කියලා කියනකොට අර අඬනවා. නාගයා අනේ ස්වාමීනි අපි තාසයි කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කොහෙත් මේකට අවසරය දුන්නේ නැහැ. මොකද එවැනි අවසරයක් ලැබුණා නම් මේක නැති ප්‍රශ්න එනවනේ. නේ? එතකොට පින්වත්නි එකම එක ඉල්ලීමක් කරා යා එහෙනම් ස්වාමීනි අපි වෙනුවෙන් මේ දේ හරි කරන්න කියලා. මොකද්ද එයාගේ ඉල්ලීම? සාමණේර ස්වාමීන් වහන්සේ නමක් ඔබ දන්නවා සීලේ වැඩි වෙලා උපසම්පදා වෙනවා. මේ උපසම්පදා වෙනකොට උපසම්පදා වෙන ස්වාමීන් වහන්සේට අඩුතරමේ අපේ නම හරි දෙන්න කිව්වා. එතකොට දැන් සීමා මාලකයේ උපසම්පදා කරනකොට ස්වාමින් වහන්සේලාගෙන් පින්වත්නි දැන් උපාධ්‍යයන් වහන්සේලා මේ උපසම්පදාව ඉල්ලන උපසම්පදා අපේක්ෂක ස්වාමීන් වහන්සේ නම ස්වාමීන් අහනවා මොකද්ද ඔබේ නම කියලා පාලියෙන් අහනකොට කියන්නේ අහං නාමෝ නාග ස්වාමීනි මගේ නම නාග කියලා තමයි කියන්නේ උපසම්පදා වෙච්ච යම්තාක් ස්වාමීන් වහන්සේලා ඉන්නවා නම් මේ ලෝකයේ දැනට ඒ සියලුම ස්වාමීන් වහන්සේලා සීමා මාලකයේ උපසම්පදා කරනකොට ඔබේ නම මොකද්ද කියලා අහනකොට හැම සන්නාසනමම කියලා තියෙන්නේ මගේ නම නාග කියලා. අපි හැමෝම එහෙමයි කියන්නේ මගේ නම නාග. එතකොට දැන් උපසම්පදා වෙනතුරු එහෙනම් අපේක්ෂකයාගේ නම මොකද්ද? නාග. දැන් ඔය ලංකාවේ පින්වත්නි කෝට්ටේ පාර්ශවයේ සියම් නිකායේ කෝට්ටේ පාර්ශවයේ උපසම්පදාව සිදු වෙනකොට ඒ උපසම්පදා කරන අපේක්ෂක ස්වාමින්වහන්සේලව සීමා මාලකයට වඩම්වන්න කලින් නවත්තන්නේ කෝට්ටේ නාග විහාරේ. එතකොට අර නාගයෝ ටික නවත්තන කියන කතාවෙන් තමයි නාග විහාරය කියලා කියන්නේ මදුලයි සොබිත හඳුරින්න පන්සලේ. ඒතර ඔය සිද්ධිය විනය පිටකේ තියෙන්නේ. එකෙන් ඔබට එහෙනම් තේරුම් ගන්න පුළුවන් මහාන වෙන්න බැරි නෑ. මහාන උනානේ. මහාන වෙලා මහාන දන් ඕන තරම් කාලයක් පිරුවා. හැබැයි බුදුරජාණන් වහන්සේ අවසරය දුන්නේ නැහැ මනුස්ස ලෝකයෙන් එහා කිසි ලෝකයක එක කරන්න තහනම්. එහෙනම් පින්වත්නි මනුස්ස ලෝකයේ පමනක් කරන අනිත් ලෝකවල බැරි එකම එකදී ඔය ඔබට මතක් කළේ. එතකොට දැන් ඔක්කොම හරි හැබැයි දැන් එක ගැටලුවක් තියෙනවා. ඇයි පින් දෙන්නේ එහෙනම්? ඇයි පින් කරන්න පුළුවන් ආවෙ පින් දෙන්නේ? ඒකට හේතුව මං කියන්නම්. දැන් අපි හිතමු ඔබ යාළුවන්ගේ ගෙවල් වල බනහන්න යනවද? ඈ? යාළුවන්ගේ ගෙවල් වල දානයක් තිබුණොත් යනවද? එතකොට දැන් යාළුවා ඇවිල්ලා ඔබට බණකට දානකට ආරාධනා කරාට පස්සේ ඇයි ඔබ එහෙ යන්නේ? ඔබට ඔබේ ගෙදර දානයක් දීගන්න බැරි නිසා එහෙ යනවද? ඔබට ඔබේ ගෙදර කවම කවදාකවත් ධර්මදේශනාවක් කරගන්න බැරි නිසා ඔබ එහෙ යනවද? එවැනි ප්‍රශ්න නෙමෙයි තියෙන්නේ එකම එක කාරණේ මොකද්ද හැමතිස්සෙම තියෙන්නේ අපිට අපේ ගෙදර බණක් අහන්න අපේ ගෙදර දානයක් දී ගන්න බැරිකමක් තියෙනවා ඒ නිසා අපි යනවා කියලා එකක් නැහැ තියෙන්නේ මොකද්ද අපිට ආරාධනා කළා ඒ නිසා අපිත් පිනට කැමති ඒ හේතුවෙන් අපි යනවා හැබැයි ඒ යන ඕනම කෙනෙකුට ඊට පහුවදා හෝ ඊට කලින් දවසේ හෝ තමන්ගේ ගෙදරත් කරගන්න ඕන නම් කරගන්න පුළුවන් වෙරිද? පුළුවන්. අන්න ඒ වගේ තමයි මෙතනත් පින්වත්නි දෙවියෝ පිනට කැමති දෙවියන්ට පිනට ආරාධනා කරාම ඒ අයත් පින් අනුමෝදන් වෙනවා. හැබැයි ඒ අනුමෝදන් වුණාට දෙවියන්ට ඒ පින කරන්න පුළුවන්ද බැරිද කියන ප්‍රශ්නේදී ඔබ දැන් තේරුම් ගන්න ඕනේ. පින් දෙනකොට ඒ අය පිනට කැමති නිසා අනුමෝදන් වෙනවා. ඒගොල්ලොත් පින් කරනවා. ඒකයි මෙතන කතාව. ඊළඟට අර මනුස්ස ලෝකයේටම ඇයි බුදු වෙන්න එන්නේ? පස්මහ වෙලුම් බලලා. ඔක තමයි අවසාන ප්‍රශ්නේ. පින්වත්නි අපි හිතමු දැන් මෙහි ඉන්නේ ජනාධිපති කෙනෙක්ද අගමැති කෙනෙක්ද? ඈ අගමැති කෙනෙක්. අගමැතිතුමාට හදිස්සිය ඔබේ ඔබ ඉන්න ගෙදරට එන්න හිතුනොත් එහෙම එන්න බැරිද? ඈ? අගමැතිතුමාට හිතෙනවා මං අන්න අරයාගේ ගෙදරට පොඩ්ඩක් දැන් යන්න ඕනේ කියලා. එන්න බැරිද? පුළුවන්. ඔබට හිතෙනවා මං දැන් යන්න ඕනේ අගමැතිතුමාගේ ඉන්න ඒ මාලිගාවට ඈ? යතයි කිද? බෑ. මෙහෙ පුළුවන්ද? ඒ කියන්නේ මං අහන්නේ මේ අවසර හදාගෙන යන්න පුළුවන්. ඒක ලංකාවෙත් පුළුවන් අවසර හදාගෙන යන්න. දැන් හිතනවා මං දැන් මේ මේ බණ ඉවරලා මං ගිහිල්ලා එන්න ඕනේ. පුළුවන් නේ මෙයන්න? ඈ? බෑ. අර එහෙම ඉතින් වයිට් හවුස් එකටත් යත හැකියි. මොකක් හරි අවසරයක් හදාගෙන. ඈ? පින්වත්නි මේ ලෝක අතර කතාවත් උහුමයි. විශේෂ ක්‍රමයක් තියෙනවා ඒ ක්‍රමේ හදාගෙන යන්න පුළුවන්. දැන් නාලක කියලා ඔය සයන්හන්සට මකිට ඒ සයන්හන්සගේ මාම තමයි අසිත තාපසය. අප දන්න අසිත තවුස. අසිත තවුසා සිද්ධාර්ථ කුමාරයාව බලන්න රජමාලිගාවට ආවේ කොහොමද? දිව්‍ය ලෝකේ ඉඳලා ආවේ. ඒ කියන්නේ අසිත තවුස භාවනා කරලා යනවා දිව්‍ය ලෝකේ. ගිහිල්ලා එහෙ ටිකක් සුවසේ ඉන්නවා ඉඳලා මනුස්ස ලෝකෙත් එන්න. දැන් මිනිසෙක් විඳලා එහෙනම් දෙව්ලෝ ගියා. දැන් මුගලන් සන්නන්සලා වුණත් මනුස්ස ලෝකෙ ඉඳලා දෙව්ලෝ ගියාද නැද්ද? ගියා. ඒ අර හරියට මෙහි ඔය රජමැදුරකට අවසර අරන් ගියා වගේ වැඩක්. හැබැයි ඕන කෙනෙකුට හිටි ගමන් ආ දැන් මං යන්න ඕනේ කියලා යන්න පුළුවන්ද? යන්න බෑ. දෙව්ලොවත් ඒ වගේ තමයි අපිට පින්වත්නි හිටිච්ච ගමන් දෙව්ලොව යන්න බෑ. ධානා දියුණු කරලා සමාධිමත් හොඳ හැකියා හදාගෙන ඉරිති හැකියා හදාගෙන යන්න ඕනම් පුළුවන් නැත්තම් බෑ. එතකොට මේ ලෝකවල බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ ලෝක තුනක ඉන්නේ. ඒ නිසා ওই තුන් ලෝකෙම මගපල් ලබන්න ධර්ම දියුණු කරන්න පින් කරන්න පුළුවන්. ඒ ලෝක තුන මොනවද? මනුස්ස ලෝකෙ, දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක. ඔන්න ඔය මනුස්ස, දිව්‍ය, බ්‍රහ්ම කියන ලෝක තුනේ පින්වත්නි බුදුරජාණන් වහන්සේව සරණ ගිය ශ්‍රාවකයෝ ඉන්න හින්දා තුන් ලෝකාග්‍ර කියලා අපි කියන්නේ. එතකොට මේ තුන් ලෝකෙම ශ්‍රාවකයන්ට බුදු කෙනෙකුගේ ධර්මය අවශ්‍යයි. හැම බුද්ධ ශාසනයකදීම ධර්මය ඕනේ තුන් ලෝකෙමයිට. තුන් ලෝකෙමයි ධර්මයේ දියුණු පුහුණු කරනවා. ඊට පස්සේ ඒ අය එහෙ මගපල් ලබනවා, පින් කරනවා. එහෙනම් බුදු කෙනෙකුට වගකීමක් තියෙනවා. තුන් ලෝකෙම ඉන්න අය උදෙසා ධර්මය ලැබෙන විදිහට තමන්ගේ ශාසනය පිහිටවන්න. අපි හිතමු බ්‍රහ්ම ලෝකේ බුදුරජාණන්සේ එහෙ පිරිනිවන් පාන්න පුළුවන් සුද්ධාවාසය එහෙම තියෙනවනේ. අපි හිතමු එහෙ බුදු වෙනවා කියලා. කොහේ හරි බ්‍රහ්ම ලෝකයක බුදු වුණොත් එහෙම දෙවියන්ට එහෙ යත හැකිද? බෑ. බ්‍රහ්ම ලෝකේ දෙවියන්ට යන්න බෑ. මිනිසයන්ට යන්න පුළුවන් බ්‍රහ්ම ලෝකේ? බෑ. හැබැයි අර විශේෂ අවස්ථාවක් හදාගෙන මුගලන් සංසලත් බ්‍රහ්ම ලෝකේ ගියා. හරියට අර මෙහෙත් අවසරයකින් යනවා වගේ විශේෂ වශයෙන් කලාතුරකින් කෙනෙක් ගියොත් මිසක් නැත්තම් ඕනම දෙවියෙකුට ඕනම මිනිසෙකුට හිතිච්ච ගමන් බ්‍රහ්ම ලෝකේ යෑම හැකියාවක් නැහැ. ඒ නිසා බ්‍රහ්ම ලෝකේ බුද්ධ ශාසන පිහිටවන්නේ නැහැ. ඊළඟට දිව්‍ය ලෝකේ පින්වත්නි බ්‍රහ්ම ලෝකේ බ්‍රහ්මයන්ට ඕන වෙලාවක දිව්‍ය ලෝකෙ ඉන්න පුළුවන්. හැබැයි මනුෂ්‍ය ලෝකෙ මිනිසුන්ට ඕන වෙලාවක දිව්‍ය ලෝකෙ යන්න බෑ. ඒකට බ්‍රහ්ම ලෝකේ බුදු වුණා නම් බ්‍රහ්මයන්ට විතරක් ධර්මයේ සීමා වෙනවා. දිව්‍ය ලෝකෙ බුදු වුණා නම් බ්‍රහ්මයන්ටත් ඇවිල්ලා හතයකි දෙවියන්ටත් ඇහෙනවා මිනිසුන්ට යන්න බෑ. එතකොට ලෝක දෙකකට විතරක් ධර්මයේ සීමා වෙනවා. මනුස්ස ලෝකෙ බුදු වෙන්නේයි මේ ලෝක තුන අතර පහතම තැන මෙතන හින්දා එතනට ඕන කෙනෙකුට යන්න එන්න පුළුවන්. දැන් අර අගමැතිතුමාට ඕනලාවක අපේ ගෙදරකට එන්න පුළුවන් වගේ දෙවියන්ටත් බ්‍රහ්මයන්ටත් ඕන වෙලාවක මනුස්ස ලෝකේ යන්න එන්න පුළුවන්. එතකොට බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඕනෑම ලෝකයකට අසීමිතව ලබා දීමට තුන් ලෝකෙටම ධර්මය ලැබෙන්න නම් ඒ ලැබෙන්න තියෙන එකම තැන කොතනද? මනුස්ස ලෝකේ. ඔන්න ඔය ශාසනය පිහිටවන්න ප්‍රධානම හේතුව ඕකයි. මනුස්ස ලෝකෙම බුදු කෙනෙක් බුදු වෙන්න. ඒතර මෙතන ඉඳලා පින්වත්නි උඩහට මේ ධර්මයේ සුවසේ පැතිරලා යනවා. ඒක මිසක් නැත්තම් දෙව්ලොව මේ බ්‍රහ්ම ලෝකයේ මේ මගපල් ලබන්න ධර්මය පුරුදු කරන්න බැරිකමක් හින්දා මෙහෙනවා නෙමෙයි. එහෙනම් ඔබට මේ මාතෘකාවෙන් හැම අංශකින්ම වගේ අපි ප්‍රශ්න විසඳලා දුන්නා. පින්වත්නි මේ මාතෘකාව මේ විදිහට කතා කරන්න හේතුව මෙන්න මේකයි. අපි බුදු ගුණවල බුදු ගුණ නමේ එක බුදු ගුණයක් කතා කරනවා සත්තා දේවනුසානං කියලා. හත්වෙනි බුදු ගුණේ. සත්තා දේවනුසානං කියන්නේ දෙවියන්ටයි මිනිසුන්ටයි දෙගොල්ලටම සාස්ෘණ වහන්සේ. එහෙනම් අපේ බුදුරජාණන් වහන්සේ මිනිස්සුන්ට වගේම දෙවියන්ටත් සාස්ෘණ වහන්සේ වුණා කියලා අපි බුදු ගුණයක් ඇටයට කතා කරනවා නම් දෙවිවරුන්ට පින්වත්නි මේ ධර්මයේ පුරුදු කරන්න බෑ පින් කරන්න බෑ කියලා කිව්ව ගමන් පහර වදින්නේ කාටද? ඇයි එහෙම කියන්නේ? අපි හිතමු ඉස්කෝලේ පන්තියේ ගණිතය උගන්වන ගුරුවරයා හොඳට උගන්වද්දී එක ළමෙක් දෙන්නෙක් ලකුණු අඩු කරගන්නවා අනිත් අය හොඳට ලකුණු ගන්නවා. එතකොට ගුරුවරයාගේ ප්‍රශ්නයක්ද? නෑ. එක ළමෙක් දෙන්නෙක් දුර්වල වුණා කියලා ඒක ගුරුවරයාගේ ගැටලුවක් වෙන්නේ නෑ. හැබැයි පන්තියේ සියලුම ළමයි ගණිතයට දුර්වලයි. දක්ෂ ළමයිනුත් දුර්වලයි. ගුරුවරයාගේ ප්‍රශ්නයක් තියෙනවද නැද්ද? තියෙනවා. ඒ වගේ දෙව්ලොව බඹලොව පින් කරන්න බෑ. ඕවා බෑ කිව්ව ගමන් කාගේද දුර්වලතාවය වැටෙන්නේ? ඒවායේ සාස්ෘණ වහන්සේ සත්තා දේවනුසානන් කියලා අපි කියනවා කවුද? බුදුරජාණන් වහන්සේ. එහෙනම් ඒ දෙවියන්ට බ්‍රහ්මයන්ට මේවා බෑ කිව්ව ගමන් පහර වැදිලා තියෙන දෙවියන්ට නෙමෙයි කාටද? බුදුරජාණන් වහන්සේට. එතකොට අපි දෙවියන්ට ඕවා බෑ බෑ කියන තැන එහෙනම් ඒ කියන වචනයක් ගානේ බුදුරජාණන් වහන්සේට අපහාස කරනවා. සත්තා දේවනුසානං කියන බුදු ගුණයට අපහාසයක් කරනවා. එතකොට ඒ අයට එහෙනම් ගාතාවත් එඩිට් කරලා තමයි පාවිච්චි කරන්න වෙන්නේ සත්තා මනුසානං කියලා. නේද? සත්තා දේවනුසානං නෙවෙයි. ඔබ හැම දිනාටම එහෙනම් මේ පැයකුත් විනාඩි 15ක් පුරා දේශනා කළේ දේශනයකුත් නෙමෙයි මේක බුදු ගුණයක් තේරුම් කරලා දීම. සත්තා දේවමනුස්සානම් කියන බුදු ගුණයයි අපි මෙතෙක් වෙලා මේ සාකච්ඡා කළේ. ඔබ දෙවියන්ට මේ මේ විදිහට ධර්මයේ පුරුදු පුහුණු කරන්න පින් කරන්න පුළුවන් කියලා විමසපු හැම අවස්ථාවකම පින්වත්නි ඔබට සැලසුනේ මොකද්ද බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණයක් පිළිබඳව අවබෝධයක් ඇති ඇති කර ගැනීමක් එහෙනම් බුදුගුණ මානසිකාරයෙන් ඔබ රැස් කරගත්ත ඒ බුදුගුණ භාවනාවක් හැටියට රැස් කරගත්ත මේ සියලු පිනත් අපි අනුමෝදන් කරනවා අපගේ ධර්ම දේශනාවෙන් අපි බුදුරජාණන් වහන්සේ උදෙසා নমස්කාර කිරීමක් කරනවා මේ සත්තා දේව මනුස්සානම් බුදු ගුණය දරාගත්තු අපගේ සාසුරුන් වහන්සේට নমස්කාර වේවා කියලා සාදු කියන සාදු සාදු සාදු. හොඳයි. දැන් බුද්ධ පූජාව සිදු කරනවා සියලු දෙනාම එහෙනම් අපේ පින්වත් ස්වාමීන් වහන්සේ වැඩම කරાવી හැමට මේ ධර්ම දේශනාවෙන් රැස් වෙච්ච පින් හේතු වේවා සියලු දෙනාගේ මෙලව යහපත පරලෝ සුගතිය සැලසේවා සියලු දෙනාට උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධයේ ඉක්මන් වේවා කියලා සාදු කියන්න.